ඉතින් සූත්‍රයේ තියෙන ප්‍රධානම තේමාව තමයි අනුපිළිවෙල. අනුපූප ශික්ෂා අනුපූප ක්‍රියා අනුපූප ප්‍රතිපදා මේක සර්වචන් වහන්සේ විසින් අලුතෙන් Taman ඉදිරියටපත් වෙන ඕනම කෙනෙක් හමුනහම හැම වෙලාවෙම මේ ආනුපුබ්බී කතං කතේ සාමීති ධම්මං දේශේ තබ්බෝ කියලා ධර්මදේශකයන් වහන්සේලාට සර්වජන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. ඒ කෙනා ඉන්න තැන ඉඳලා පටන් ගන්න යන්නේ. ඒ නිසා ආනුභවී කතාව විවිධ තැන් වල සර්වජාන්සේ ගැනට දක්වලා තියෙනවා. ඉතින් ඒ බව ඉංග්‍රීසි දැනගෙන හෝ එහෙම නැත්නම් ඒ කාරණාව ඉස්මතු කරගන්න අදහසින් මේ මොග්ගල්ලාන කියන බමුණා සර්වජාන්සේ ඉදිරියට ඇවිල්ලා අහනවා මතක් කරනවා අනෙක් තැන් වල තියෙන මේ අනුපූර්ව වැඩපිළිවෙලත් එනකම් මේ ලෝකායත ලෞකික දේවල් වල තියෙන අනුපූර්ව වැඩපිළිවෙලත් සංසන්දනය කරලා බලනකොට සර්වචන්නාංශයේ මේ නෛර්යානික වැඩපිළිවෙලෙත් අනුපූර්ව ක්‍රමයක් පෙන්ලා දෙන්න පුළුවන් කියලා. මේ සර්වචන්නාංශයේ එතනදී පුළු බව පුළුවන් බවට සාධනීය උත්තර දීලා ඒක අනුපූර්ව ශික්ෂා අනුපූර්ව ක්‍රියා අනුපූර්ව ප්‍රතිපදා කියන ඒ ගානක මොකල්ලාන බ්‍රාහ්මණයා දෙන වචන සැකිල්ල අනුවම පිළි අරගෙන ඊට පස්සේ පියවරෙන් පියවර ආධ්‍යාත්මික ජීවිතයකට එහෙම නැත්නම් භ්‍රමචර්ය ජීවිතයකට යොමු කරනවා. ඉතින් අපි මේ තාක්කල් සාකච්ඡා කරපු දේවල් අනුව එවැනි දෙයකට මුලින්ම පුද්ගලයාගේ තියෙන භව සම්පatti එහෙම නැත්නම් ඒකට තියෙන නැඹුරුව සුදුසුකම දමනය කිරීමේ හැකියාව බලන්නේ සීල ශික්ෂාව දීමේ. කතා කළා කියනවා සිල්වන්ත වෙන්නේ කියලා. ඉතින් සිල්වන්ත වෙන එක කිසි කෙනෙක් ස්වභාවයෙන් තමන්ගේ මනසින් වෙන්නේ නැති දෙයක්. ඒ නිසා සර්වචනාංශකින් අර ශික්ෂාව ඉගෙන ගන්නවා. අනුපූර්වෙන් ශික්ෂාව ඉගෙන ගන්න ඕනේ. සීල ආනිසංශ නොදු සිල්වත් වීමේ ආදීනව. ඒ වගේම මේ සීලය මොකද්ද කියන එක ඊට පස්සේ කනුකුබ්බ කිරියාවෙන් ක්‍රියාවත් කරන්න ඕන කුසල ඡන්දයක් බාටපත් කරගෙන ඊට පස්සේ එතකොට ඒකට අනුකුබ්බ ප්‍රතිපදා විදිහට ඒ කෙනාගේ ජීවිතයේ උසස් වීමක් ආර්ය භාවයටපත් වීමක් සීලයට සාපේක්ෂව සිද්ධ වෙනවා අන්නේ විදිහට ඒ Taman tabu පියවරේ අතවාසිය ඇති කරගත්තට පස්සේ ඒක ඒ පුද්ගලයාට තේරෙන්න ඕනේ ඒ උපදෙස් දෙන ਸਰවචන් වහන්සේට තේරෙන්න ඕන එහෙම වුණොත් තමේනන් තථාගතෝ උත්තරින් විනේති. ඉතින් එහාට තව උසස් සියුම් ශික්ෂාපද දැන් ශික්ෂණ එහෙම නැත්නම් ක්‍රියා ප්‍රතිපදා පෙනෙනවා. ඒ අනුව සර්වචනාංශයේ ඉන්ද්‍රිය සංවරය නැත්නම් ඉන්ද්‍රිය සුගතද්වාරෝ හෝති කියන විදිහට සිල්වන්ත වෙච්ච කෙනාට ඊගාව අභ්‍යාස පන්තිය තමයි ඉන්ද්‍රයන් කන දිවනාශය ආදී දේවල් වල පුළුවන් තරම් හික්මීමක් ශික්ෂාවක් ඇති කර ගැනීම. ඊට පස්සේ එහි ප්‍රතිඵල එවනත ඒකේ ආනිසංස දැකගත්තට පස්සේ ජීව ආහාර සම්බන්ධව භෝජනයේ මත්තන් යුතාවේ කියන ඇත්තටම ඉතින් රාගය ආශාව කැදරකම කාමයේම තමයි නමුත් ඒක එක කොටසක් විශේෂණය කරනවා භෝජනේ මත්ඤ්‍යතාවය කියලා. ඒකත් දැකලා ඒකෙත් ප්‍රයෝජන අත්විඳලා පස්සේ මේ జాగරියානියෝගේ නැත්තම් හිත නිතරම අවදියෙන් තබාගෙන සිටීම එහෙම නැත්තම් කුසීතකම තීන මිද්දය එහෙම නැත්තම් කරාරින ගතිය නැති ඒක අනිත් පැත්ත වෙන අවදි භාවය జాగරියානියෝගය මතු කරලා දෙනවා ඒ ඔක්කොම ඉවරට පස්සේ ඒ වගේදී හැම ඒ කඩේ පරීක්ෂණයකින්ම සාර්ථක වුණාට පස්සේ මේ සති සම්පජන්‍ය සිහිනුවන කියන කාරණාව තමයි සර්වඥාත ඉදිරිපත් කරන්නේ අපි ඊයේ දවසේ දේශනාව ඉදිරිපත් කරගත්තේ ඒ සති සම්පජන්‍ය. ඒක අපි සිංහලට නගාගත්තේ සිහිනුවණින් කටයුතු කරනවා කියලා. ඒ සිහිනුවණින් කටයුතු කිරීමේ තමයි ඒ කෙනා අර සීල ශික්ෂාවේ ඉඳලා ඊගාට සමාධි ශික්ෂාවට සුදුසුකම් ලැබීම එහෙම නැත්නම් වීතික්‍රම කෙලස් පිළිබඳව යම් ප්‍රමාණයක අතහුරුවක් අතර පස්සේ ඒ වීතික්‍රම කෙලස් නැති හිතේ ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වෙන නිවර්ණ ධර්ම ටික පරිඋත්ථාන කෙලස් ටිකට යොමුවත සුදුසුකම් නැත්නම් සන්නාහයක් බඳ ගන්නවා වගේ කියන යුද්ධයට යන්න ඉස්සර වෙලා මේ සති සම්පජාන්නේ එහෙම නැත්නම් කැලේට යන්න ඉස්සර වෙලා ඒ සන්නහය බැඳගන්න එකක් මට මතකයි පුංචි රාමුක ගහගෙන හිටිය ලොකු ස්වාමීන් වහන්සේ තිස්ස ස්වාමීන් වහන්සේගේ ඒ පාඨය අහං බන්දාමි සන්නාහං පවිහිස්සාමි කානනං අපත්වා නිබ්බානං න පවිත්තාමි කානනං නනිකාමි කාම කානනං කියලා මම මේ සන්නාහය බැඳ ගන්නවා මම කැලේට රිංගනවා නිවන් ලැබලා මිස මං ආයෙ කැලෙන් එළියට එන්නේ නැහැ කියලා. ඒ ඒ සන්නහය බඳ ගන්නකොට අපි සාමාන්‍ය කියන්නේ පැවිදි වෙනවා, ගිහි අතහරිනවා වගේ එකක්. නමුත් ගිහි කෙනෙක්ගේ පැත්තෙන් බැලුවොත් කෙනෙකුට අවශ්‍ය නම් මේ භ්‍රමචර්ය ජීවිතයකට භාවනා කොටසකට එහෙම නැත්නම් සති සම්පජාඤ්ඤයකට යන්න අර මූලික ටික සුසු සම්මත සති සම්පජාඤ්ඤය තමයි ගැඹුරට වෙනසක් ඇති කරන්නේ අපි කියනවා හැබැයි වෙනසක් ඇති කරන්නේ. ඉතින් ඒ ටික සම්පාදනය කරගත්තට පස්සේ ඒ කෙනාට සර්වචනාසේ කියනවා තමේන තථාගතෝ උත්තරින් විනේති. මේ ටික තමන්ට අසවාසියට ගත්තනම් දිනුනා නම් එහිතුම් බිකු විවේක සේනාසනම් භජ. දැන් තමන් සුදුසුයි විවේක ස්ථානයකට යන්න. ඒ නැත්නම් අපි කියනවා නම් පූර්ණ කාලීන භාවනාවකට <clears throat> පූර්ණ වශයෙන් යෙදෙන්න සුදුසුකම් දැන් ටික තියෙනවා. ඒක නිසා පේනවා මේ වගේ භාවනා වැඩමුළුවට එන්න කලින්, තම පැවිද්දක් වෙන්න කලින්, අරණිගත වෙන්න කලින් ඒ අවශ්‍ය සුදුසුකම් ටික තියෙනවනම් ඒ අරණ්‍ය ජීවිතයේ සාර්ථකත්වය වැඩි. එහෙම නැත්නම් මේ වගේ වැඩමුළුවලකට පූර්ණ කාර්යය එන්න කලින් අර ගුණ ටික හැම ආකාරයකින් දිනු කරලා තිබුණා නම් ඒක පළ ප්‍රයෝජන වැඩි වෙන කතියක් තියෙනවා. හුඟක් වෙලාවට අද තියෙන ක්‍රමයේ හැටියට අරණ්‍යගත වෙලයි එහෙනම් භාවනා වැඩමුළුවට ගිහිල්ලයි අපි අර මූලික ගුණ ටික දිනු කරන්න හදාන්නේ. ඒක නිසා මුල් කාලයේදී දවස් කීපයක් යනකම් ඒ පූර්ණ කායින භාවනාවට අරණ්‍යගත ජීවිතයට භ්‍රමචරියට භාවනා ජීවිතයට හැඩ ගැහෙන්න ගොඩක් කල් යනවා. එතන මෙතන කතා කරන්නේ මේ හැඩ ගැහිලා සීල ශික්ෂාවේ සූක්ෂම කොටස් අංග සම්පූර්ණ කරගෙන සමාධි ශික්ෂාවට බහිණ එකක්. ඉතින් අර සති සම්පජාන්‍ය ගැන කතා කරනකොට ඊ අපි ඡායන්ට වෙලාවක් ගත්තා. කෙනෙකුට සති සම්පජාන්‍යයෙන් පටන් අරගෙන තමන් පිළිබඳව එළඹ සිටි සීයෙන් ඒ වගේම නුවණින් සලකා බැලීමේ එතන ඉඳගෙනත් පුළුවන් තමන්ගේ සීලය ගැන නැවත සලකා බලන්න. එතන ඉඳගෙනත් පුළුවන් සති සම්පජාන්‍ය හරහා තමන්ගේ ඉඳුරන්ගේ නොදැමුණු කතිය අසංවර භාවය නැති කිරීම සඳහා ඉන්ද්‍රිය සංවරය හඳුල්ලා දෙනවා. එතන ඉඳගෙනමත් පුළුවන් සති සම්ප්‍රඥය හරහත් පුළුවන් භෝජනීය මත්ඤ්‍යතාවය පුදුම වශයෙන් බලනවා නම් සිව්පස පරිභෝගයේ පිළිබඳව සංවරය ඒ වගේම නිතිවැරීම පිළිබඳව අභ්‍යාසය ඇති කරන්න පුළුවන්. ඒ නිසා සති සංව සති සම්පජාඤ්ඤය හොඳ සම්දිස්ථානයක් කියලා කියනවා. මමගේ ජීවිතේ මම දැක්කේ මේ සති සම්පජාඤ්ඤයෙන් පටන් අරගෙන තමයි සීලය පිළිබඳ සලකා බලනද ඉන්දිය සංවරය පිළිබඳ සලකවන දැන්වත් නම් ඉන්දිය සංවරයක් තියෙනවා කියලා මම පිළිගන්නේ නැහැ මගේ. නමුත් උනා නම් උනේ ඔය සති සම්පජාඤ්ඤය ඇතුළට පස්සේ තමයි. ඒක නිසා කෙනෙකුට මේ මොගනක මොකල්ලාන සූත්‍රයේ කිරීම එකම ක්‍රමයේ බව දන්නවනම් අපි ටිකට් එක දෙන්න ඉස්සලා රෙජිස්ටර් කරන්න ඉස්සලා ආගෙන් අහන්න වෙනවා දැනට මොන සීලෙද ඉන්නේ කොච්චරක් ඉන්දිය සංවරය කරලා තියනවද කොච්චරක් භෝජනේ මත්තන් හිතාවේ තියනවද කොච්චරක් නිදි බැලීම කරන්න පුළුවන්ද කියලා අහලයි ගත මේකට ගන්න නමුත් මේක අර සති සංවරය හරහා මේ කාරණා නැවත සලකා බලන්න පුළුවන් ගතිය මේ ශාසනයේ තියෙන පුදුමාකාර විවෘත ගතියක්. ඒ වගේම මානව මානවයට කරන සැලකිල්ලක්. ඉතින් ඒක නිසා කනකම <clears throat> ගලන අහපු නිසා පුත්‍රජාන් වහන්සේ අනුපිළිවෙල ක්‍රමයට කිව්වට ඕනම කෙනෙක් අනුපූර්ව ප්‍රතිපදාවෙන් ගියත් එහෙම නැත්නම් ප්‍රතිඋත්පන්න ක්‍රමයකට ගියත් සත්‍තිකෝචිකාක්ෂයක පටන් ගන්න කෙනා නෙවෙයි ඉවර කරන්නේ. දිනුනෙලා දිනුනලා උඩට යනකොට සම්පූර්ණ ඥාන පිළිවෙල වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා මේ වෙනසට කැමැති කෙනාට තමයි බුදු කෙනෙක්ගේ ආලෝකය වැටෙන්නේ ධර්මේ නෛර්යානිකත්වය දැනෙන්නේ සංඝයා කියන්නේ කවුද කියලා දන්නේ සීලකින් වෙනස් වීම තමයි <clears throat> ජීවිතය අත්දකින්න පුළුවන් වෙන්නේ ඒ වෙනසට කැමැති එක. ඒ නිසා මේ ක්‍රම දෙකම අවශ්‍යයි. මොකද ඒ අනුකූලව පිළිවෙලින් පන්න වඩාගෙන අනේකත් ඕනම දෙයකට සූදානම් ශරීරයත් එකවර වහාම අවබෝධයක් වෙන්න පුළුවන් කියන දෙකත් එකිනෙකට අත්‍යගත ගන්න. ඒක නිසා අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මෙතෙක්කල් දේශනා මාලාවේ ඒ සාකච්ඡා කරපු ආපු ඒ ගුණ ටික වඩාගත්ත කෙනා දැන් විවේක සේනාසනයකට යනවා. ඒ කියන්නේ විවේක සේනාසන අරඤ්ඤන් රුක මුලම් පබ්බසං කිරිගුවන් කන්දරං සුසානං වනබන්තං අභෝගාසං පලාල පුඤ්ජං කියලා සරුවචනසේ පෙන්නනවා සම්පූර්ණ ස්වභාවයෙන්ම ඔගේ භාවනා කරන්නට ඕන කෙනෙකුට අවශ්‍ය පසුබිම. ඒක එකක්වත් කුචිම දේවල් නෙවෙයි. මේක කෙටියෙන් සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන්නේ අරඤ්‍යගතෝ වා දුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා. ඉතින් මේ අනුව සරුවචන වහන්සේ අනිත් පැත්තක් පෙන්වනවා මේ කියන ಗುಣධර්ම ටික නැති කෙනාට කියන්නේ සීලයක් ඉන්දිය සංවරයක් භෝජනේ මත්ඤ්‍යතාවයක් జాగරිය අනුලෝකයක් සම්පජ්ජේ නැති කෙනාට අරණ්‍ය කියන්නේ බය වෙන එක. සේනාසන වනපන්ත ගිරිගුහා සුසාන භූමි අභ්‍යවකාශ පලාල පුංජ ඒ සෑම දෙයක්ම කාමභෝගයට බයයි. නමුත් මේ ಗುಣ ටික ඇති කෙනාට ඒක විශාල භාවනා වඩන්න පුළුවන් තරම්. ඒක නිසා මේ අර කලින් ගුණ ටික නැතුව එක පාරටම මේ වගේ මනබන්ත සේසාසේනාසනයකට අභ්‍යවකාශයකට එහෙම නැත්නම් ශූන්‍යාකාරයකට ගියාට පස්සේ මුග දෙනකොට ඒකට උරු වෙන්නමත් විශාල කාලයක් යනවා. වෙන මොනවාක්වත් නැත්තම් ඇත්තටම හරිනේ ඉන්නේ ඒක. බුද්ධම බයලවන සුළුයි මානසිකත්වයේ සම්පූර්ණ නැති කෙනා. ඒ වගේම බය පිළිස පිළිබඳ බය නිස්සග්ගතාව පිළිබඳ බය ඇති කෙනාට අධික වහන්න කිව්වත් ඒක මරණ දණ්ඩයක් වගේ. ඒ නිසා මේ වගේ උගත අන්තර් සම්බන්ධතා තියෙනවා. කෙසේ නමුත් මේ වගේ වනපන්ත සේනාසනට යනකොට මේ වනපන්ත සේනාසනය නැත්නම් මේ විවේකාශ්‍රමයේ එහෙම නැත්නම් මේ කිරිගුහාවේ එහෙම නැත්නම් මේ ශුන්‍යකාරයේ ප්‍රයෝජන ගන්න සෑහෙන මූලික සුසුකම් ටිකක් ඕන. ඒකට අද භාවනා මධ්‍යස්ථාන ගියොත් එහෙනම් අද භාවනා කරන පිරිසක් දැක්කොත් මේ මූලික සුසුකම් ගොඩක් නැති නමුත් කෙලින්ම විපස්සනාට බහපු සෑහෙන පිරිසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ අයින් කරන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට කියන්න තියෙන දැන් තමයි දැනගන්න මේක තිබුණා නම් හොඳයි. ඒ ටික දැන් නැහැ. නමුත් ඒ බව සත්‍ය සම්පජාඤ්ඤය වඩනකොට තමන්ට වගේ අවශ්‍යතාවය, ඒ වගේ පහසුවෙන් කර ගැනීමට හැකියාව පහළ වෙනවා. දැනෙන දැනෙන වෙලාවේ අධි කුසලයේ සමාදන්. සමාදන් වෙච්ච නැති සීලයට යන්න. සීලෙ එන්න එන්න අධි සීලක් බාටපත් කරන්න. ඉන්දිය සංගත පුළුවන් තැනකින් පටන් ගන්න. පටන් ගන්න ටික ටික ටික ටික දියුණු කරන්න. ඒ වගේම ආහාර පිළිබඳව තමන්ගේ තියෙන ඒ රුචි අරුචිකාංගීජුකම ඒක ප්‍රමාණ කිරීම එක සැරේ කරන්න එපා ටික ටික ටික ටික කරන්න. ඒ වගේම නිදි වැඩිම එහෙම නැත්නම් අවදි භාවය භාවනාවෙත් ඇති කරනවා. තමන්ගේම තවතුම් පැතු වලින් ඒක තාක් දුරට නිදි කාලකට අහන්න යොමු වෙන්න. එතකොට සත් සම්පජඤ්ඤය තුනේ. ඒ නිසා බටහිර ලෝකයට ගිහිල්ලා බටහිර පරිසරයට හැදිච්ච කෙනෙකුට ඒ මූලික භාවනා උපදෙස් දෙන්නේ ඉස්සර වෙලා මේ ගුණ ධර්ම ටික මේ කියන මූලික පහසුකම් ටික යාළඟ තියවද නැද්ද කියලා බලන්නේ නැතුව වැඩපටන් ගත්තොත් පිස්සු වැඩි වෙන්න ඉඩ තියෙනවා. අර මුල් සුදුසුකම් තියෙනවා නම් එයා භාවනාවට සුදුසුකම් පිස්සු වැඩෙන්නේ නැහැ. ඒ නිසා ගොක් වෙලාවට මානසික අසහන තියෙන කට්ටිය ඒ කිසිම ගුණයක් නැතුව කෙලින්ම දවස් 10 15 30 40 භාවනා වලට යනවා. ඊට පස්සේ ටික දවසකින් විශාල මානසික විකෘති ඇති කරනවා. ඉතින් වෙන්නේ මොකද්ද අන්තිමට? මේ භාවනා කළා පිස්සු වැටුණා කියලා විශාල නමක් යනවා. ඒ නිසා බටහිර මේ භාවනා පිළිබඳ කතා කරනකොට මේ මූලික වැඩපිළිවෙල අනුපූර්ව ශික්ෂාව නැති නිසා ඒකෙදී බුද්ධ ශාසනයට හොඳක් අඩු වීමක් ආඩම්බරයක්ද ලැබෙන්නේ නැත්නම් මේ අනවශ්‍ය තේරුමකින් බේරුපින් නැතුව කොහොම භාවනා කරන්න ගිහිල්ලා අමාරු වැටෙනවද කියන එක අර භාවනා කරන කර්මස්ථානාචාර්යවරුන්ගේ ප්‍රධාන ප්‍රශ්නය. ඒ ටික කාලයක් ගියොත් නඩු වැටෙන්න ඉඩ තියෙනවා. තාම නම් එහෙම වෙලා නැහැ. ඒ මොකද මේ මූලික සුසුකම් ටික නැතුව. ඉතින් ඒක නිසා තමයි තමන් ගැන කල්පනා කරනකොට හෝ නැත්නම් තමන් මේ වගේ වැඩකට බහිනවනම් හොඳට මතක තියාගන්න අරුවචනanse කරදරේ නොවැටෙන්න පාර කියලා කියනවා. ඒක පැනගෙන ගියොත් ඒකට සාපේක්ෂව ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් එහෙක කියලා ඔක්කොම මෙහෙමම විය යුතු කියලා නීති පනවන්නත් බෑ මොකද සමහරව මේ සත්‍ය සම්පජඤ්ඤය හරහා ඉතුරු වැඩ ටිකක් කරගන්නවා. ඒ නිසා මේ වගකීම ගුරුවරට ගෝලයට දෙකට බැඳිලා යන බෙදිලා යන විදියට ඕනේ විවස්ථාව හදා. කෙසේ නමුත් මේකදී පේනවා අපි වගේ වැඩකට යන යන්නේ ඉස්සර වෙලා අපේ සීලය නැත්තම් ඒ ඉන්දිය සංවරය වගේ දේවල් පිළිබඳව අඩු ගන්න දැනගෙන තියෙන්න ඕනේ අඩු ගන්න යම් ප්‍රයත්නයක් අරගෙන තියෙන්න ඕනේ යම් පැති වලින් ආනිසංශ විඳලා තියෙනවා ඊට පස්සේ තමයි අරණ්‍යගත වෙලා එහෙම නැත්තම් විවේක ස්ථානයකට ගිහිල්ලා ගහක් වලට ගිහිල්ලා කරන්නේ සීල ශික්ෂාව නෙවෙයි. සීල ශික්ෂාව පදනම් කරගත්ත සමාධි ශික්ෂාව. ඒක සාමාන්‍යයෙන් කියනවා නම් ලෙඩෙක් ශල්‍ය කර්මකින් තොරව කොට ගන්න බෑ කියන එක විනිශ්චය කරාට පස්සේ ශල්‍යකාරයට යන්න ඉස්සර වෙලා ඒ ලෙඩාගේ අනික් ප්‍රමාණ ටික මනලා කිරලා හදලා පිරිසුදු කරලා ඕනේ ශල්‍යකාරයකට ගන්න. ඒ නිසා සකස් කිරීමක් කරනවා. ඒ නිසා ඒ ශල්‍යගාරයකට ලෙඩ ඇතුල් කරන්න ඉස්සෙල්ලා ලෙඩාගේ පිරිසිදු කිරීම වගේ තමයි සීල ශික්ෂාව. ඒ ශල්‍යගාරට ගිහිල්ලා ශල්‍ය කර්මයට කලින් ලෙඩා හිරිවට්ටන එකක් තියෙනවානේ. මුළු කයම හෝ යදාළ ප්‍රදේශයේ අනේ ඒ ටික තමයි සීල ශික්ෂාවෙන් කෙරෙන්නේ. සමා වෙන සමාධි ශික්ෂාවෙන් කෙරෙන්නේ. එහෙම නැත්නම් විචික්‍රම කෙලස් යන සීලෙන් වගේ බලාගෙන ඒකේ යම් සාර්ථකත්වයක් අතවාසියක් ඇතිකොට තමයි සමාධි ශික්ෂාට පෙළඹෙන්නේ සමාධි ශික්ෂාවදී කරන්නේ වීතික්‍රම කෙලස් එක නෙවෙයි. ඒ නිසා යම් විදියකට ඒ පරිඋත්ථාන කෙලස් ගැන කතා කරන්න හදනකොට වීතික්‍රම කෙලස් මතුනොත් මේ උපක්‍රම උපමාන නැති කෙනෙකුට ආය මුලට යන්න වෙනවා. මතුවෙන එකත් මතුවෙනවා. එහෙම මේ සීල ශික්ෂාව කියන එක 100ක් හරියන එකක් නෙවෙයි. ඉතින් ඒක නිසායි මේ අනුපූර්ව පිළිවෙලේ තියෙන අපූර්වත්වය ඒ වගේම තමයි මනෝ විකාර මම අතන ඉන්නවා අර භාවනා කරලා තියෙනවා මේ භාවනා කරලා තියෙනවා කියලා සමහරු අධිසත්‍යයකටපත් වෙන අයට ප්‍රශ්නයක් නෑ අධිසත්‍යය සමාට අධිමානිය නිසාත් වෙන්න පුළුවන්. තමන් ගැන අවංකව අනුකම්පාවෙන් ඇත්ත වශයෙන්ම තකිලා ඉන්න පුළුවන් නැත්නම් අවබෝධයක් වෙන්නත් පුළුවන්. ඒ ඕනම කෙනෙකුට අත්ක වරදින්න නැති ක්‍රමේ තමයි අනුපූර්ව ක්‍රමය. ඒ මොනක් තමන් හිතනවා නම් මම දැන් මේ ඉන්නේ ධානයක නැත්නම් මම ඉන්නේ විපස්සනා ඥානයක නැත්නම් මම ඉන්නේ මේ වගේ මාර්ගඵල ඥානයක කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක යා හිතාගත්ත එකක්ද හිතලුවක්ද අධිසක්ෂේරුවක්ද ඒකට ඇත්ත මේකක්ද කියලා දැනගන්න තියෙන්නේ මම සීලය සම්බන්ධව මගේ තියෙන ආකල්පය මොකක්ද එන්නේ එන්නේ එන්නේ මගේ ඉන්දිය සංවරය පිළිබඳව කාලානුරූපව කියන්නේ දිනුවක්ද ඒගොම ආහාර සම්බන්ධව නින්ද සම්බන්ධව සති සම්පජාඤ්ඤය සම්බන්ධව මයිලක මොකද්ද තියෙන කියලා බැලුවොත් මොනම ක්‍රමයකින්වත් වරදින්නේ නැහැ ඒ දේවල් වලට යොදලා බලනකොට Taman මේ ලැබපු ධානයේ වේවා විපස්සනා ඥානයේ වේවා මාර්ගඵලයේ වේවා මේ එකට හරි බාධා කරනවා නම් අනිවාර්යයෙන්ම අතන වෙලා තියෙන පැටලවිල්ල මේක ඒකට උදව් ආධාර කරලා වඩා හොඳින් සීලය රකින්න පුළුවන් වඩා තේරෙනවා ඉන්දිය দমনය කිරීමේ වටිනාකම භෝජනීය මත්ඤ්‍යතාවය ආහාර පමණ දැන ගැනීම නිති වැරීම සත්‍ය සම්පජන්‍ය කියනවනම් අනිවාර්යයෙන්ම මේ දෙක එකිනෙකට අත්‍යන්තලක් ඒ නිසා මේකේ ගොඩක් එන්න තියෙන සමාජ ආචාර ධර්ම පිළිබඳව ලොකු ආරසාවක් මේ ක්‍රමේ තියෙනවා. නමුත් මම නැවතත් කියනවා මේක නෙවෙයි එකම ක්‍රමය. සමහරුන්ට පෙරගෙන ආපු උපනිෂද සම්පත්‍ය නිසා පෙරකල භාවනා නිසා අරව පිළිබඳව අලුතෙන් පුහුණු වෙන්න ඕන කෙලිම යනවා. කෙසේ නමුත් ඒ විදිහට වනපන්ත ගිරි විරගුහා සේනාසන වගේ දේවල් අසු කරාට පස්සේ සර්වඥාන්සේ කෙලින්ම කතා කරලා කියන්නේ මේ එක එක නීවරණයක් හඳුනාගෙන ඒ නීවරණය පිටු දැකීමට කටයුතු කිරීම තමයි සමත භාවනා වශයෙන් කරන වැඩේ. අපි පහුගිය දවස්වල සාකච්ඡාවලදී ලක් වෙනවා මොකද්ද සමත භාවනා විදර්ශනා භාවනා ඇති වෙනස? එහෙම නැත්නම් මම දැන් ඉන්නේ සමතේද? මම දැන් ඉන්නේ විපස්සනා වේද ආදි වශයෙන් ඒ ක්‍රම දෙක පිළිබඳව දැනුම බාධාක් වෙලා තියෙනවා කියනකොට සැකයක් වෙලා තියෙනවා කියනකොට කොහොමද බේරගන්නේ කියලා. ඉතින් මෙතන මේ පෙන්වන්න හදන මේ සමත උපක්‍රම වලින් කරන්නේ අභිජ්ජා අභිජ්ජාන් ලෝකේ පහය විගතා අභිජ්ජා අභිජ්ජාව කියන දැඩි ලෝභයෙන් දැඩි ලෝභය අයින් කරලා විගතා විගත අභිජ්ජේන චේතසා විහෙරති. එතකොට එයා දන්නවා දැන් මම සතුම් මැරීම හොරකම් කිරීම කාමීච්ඡාචාරය වගේ ගොරෝසු ක්‍රියාවද නෙවෙයි මේ කතා කරන්නේ නැත්නම් බොරුව කියලා මේ සතර පරිවචන ගැන නෙවෙයි මේ කතා කරන්නේ. එහෙම නැත්නම් ජීවන රටාව මත්තම් පානේ ගැන නෙවෙයි. ඒව ඕන කෙනෙකුට පේන දෙයක්. හොඳට මතක තියාගන්න වීතිකම කෙලස් කියන එක තව කෙනෙක් හා සම්බන්ධයි තව කෙනෙක් පිළිමට ලක් වෙනවා. ඒක සමාජ ආචාර ධර්මයක්. ඒකට මේ කතා කරන්න හදන පරිඋත් ทาน කෙලස් තමන් දක්ෂණං තමන් ළඟ දැන් රාගේ තියෙන බව නොපෙන්න ඉන්න පුළුවන්. හැබැයි ඒක Tamanට නම් වළක්වන්න වසංගන්න කරන්න බෑ. අනුන්ගෙන් වසං කරන්න පුළුවන්. ඉතින් එන්නේ එතන තමයි මේ වීතිකම කියලා සහ පරිඋත්තාන කියලා දෙක අතර වෙනස. ඉතින් ඒ නිසා ඒක වෙන කෙනෙකුට කියන්න බෑ. යායම හැසුනේ රාගයෙන්ද, ද්වේෂයෙන්ද, මොහෙන්ද කියලා. නමුත් Taman අවංක නම් අභිජ්ජාව කියලා කියන්නේ මේක. අභිජ්ජාව දුරුකල හිතෙන් මම වාසය කරන්න ඕන කියලා කියන්නේ අභිජ්ජාව එන්නේ තමන්ගේ මන අපිට නෙවෙයි නමුත් ඒකේ සංසාරගත වරුද්දට අවිද්‍යාව එහෙම නැත්නම් දැඩි ලෝභේ එන්න පටන් අර ගන්නවා. මම මේ දැඩි ලෝභේ රහිත හිතකින් ලෝකේ වාසය කරන්න උත්සාහ කරනවා කියන එක තමයි අපි මේ ආරණ්‍ය සේනාසනයකට තමයි වැඩමුළුවකට සම්බන්ධ වීමෙන් කරන්නේ. ඉතින් මේක සාමාන්‍ය අර්ථයෙන් නැත්නම් සාමාන්‍ය තේරණ භාෂාවෙන් කිව්වොත් අරමුණු මාරු කිරීම ලෝභයටත් එක වරමුණේ බොහෝ වෙලා සිටීම අලෝභයටත් කියන අදහස තේරුම් ගන්නවා. අපි එදිනදා ජීවිතය ගත කරන පිස්සු ඇවිත් වඳුරෙක් වගේ. රූප බලන එකේ සීමාවක් නැහැ. ශබ්ද අහන එකේ සීමාවක් නැහැ. ගන්ධ රස පහස සීමාවක් නැහැ. රූපත් විවිධ જાති තියෙනවා. ශබ්ද විවිධ જાති තියෙනවා. ඉතින් ඒව අනුව පීන පීන දඟල දඟල හිටපු හිත ඒ වගේ වෙන් කර ගන්නයි අපි අරන්නේ ගත කරන්නේ. අරණ්‍යගත කරලා බලනවා ඒ විවිධ කාම සංඥාවල් දැන් කාම ගුණ නැති වුණත් අපි ඒ ප්‍රිය කරන ඥාතීන් වස්තු අයින් කරලා ආවත් ඒ ඥාතිනා වස්තු සම්බන්ධ හොල්මන් හිතේ තියෙනවනේ කාම සංඥා ඒ කාම සංඥා ටික තමයි කැලේට යන්නේ අරවලන් ගෙදර කියලා ඉන්න පුළුවන් ඒක කාම සංඥා ටික Taman දැනගත්තත් නොදැනගත්තත් කැලේට යනවා කැලේට කියලා අස්වාගත්ත ගමන් අර තිබුණේවා කොච්චර දාන්න පටන් ගන්නවා ඉතින් එතකොට ඒකේ නයි අභිජ්ජාව තොර කරගත්ත හිතක ජීවත් වෙන්න ඕක ඉන්නපයි කිව්වට හරියන්නේ නැහැ. ඒ වෙනුවට වෙන විකල්පයක් දෙන්න ඕන. ඒ නිසා සරුවචන කියන රූප රූපයක් රූප කර්මස්ථානය කර්මන කරන්නේ කියලා. ඒකේ බුදුම ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ කටපුංචි බෝතලයක් ඇතුලේ මොනවා හරි ඒ බෝතලේ සුද්ධ කරන්න හරි ඒ බෝතලේ ඒ තියෙන ඇතුළේ තියෙන ගඳක් අයින් කරන්න නම් ඒකට මොන විදිහේ කටයුතු කරත් හරියන්නේ නැහැ. ඒ වාතය ජලයෙන් ප්‍රතිස්ථාපනය කළොත් ඒකේ ගඳ අයින් කරගන්න ඉඩ තියෙනවා. ඒ නැත්නම් බෝතලේ රත් කරොත්. ඉතින් ආතාපි වීර්ය කියලා කියන්නේ රත් කිරීම. එහෙම නැත්නම් අපි රූප කර්මස්ථානයක් දීලා හිතට කියනවා බැගෑ වෙලා අඬලා යාපු වෙලා පුළුවන් නම් මේ ඉදිරිපත් කරගත්ත රූප කර්මස්ථානේ ඉන්න. නැත්නම් ඒකට ගෙවා තින්න. ඒකත් එක සමීප වෙන්න. ඒකත් උච්චන්නාසන්න වෙන්න. අප්‍රමාද වෙන්න, සත්‍යමත් වෙන්න කියලා කර්මස්ථානේ දීලා ඒ කර්මස්ථානේ චිත්තක්ෂණ දෙක තුන හතර පහ එක දිගට පැවැත්වීම තමයි මේ අවිද්‍යාව විගත චේතසා කියලා කියන්නේ. මේකට ඒ නිසා අවිද්‍යාව නිවරණයක් අපි කාමචන්දේ කියලා අනිත් අංගවල සඳහන් කරලා තියෙන එකමයි මේ කතා කරන්නේ. ඒ නීවරණේ අයින් කරන්න බෑ අරමුණක හිත බැඳීමට අරමුණේ හිත බැඳීම කියන එකට වචනයක් දානවා ඒකග්ගතා කියලා. ඒ නැත්නම් ඒකෝදි භාව කියලා. ඒ නිසා අපි දැන් දැනගන්න ඕනේ මේක ලෙඩක් අවිද්‍යාව කියන එක බුදුසසුනේ පෙන්ලා දීලා තියෙන්නේ ණයක් කියලා. අපි පෙර කන්ත සම්තා කාමභෝගී ජීවිතයක් ගත කරා නම් ඒ හා සමාන කාලයක් මේක එකම අරමුණේ ඇතිල්ලීමෙන් එකම අරමුණේ යෙදීමෙන් එකම අරමුණට මානසිකාරයේ යෙදීමෙන් අයින් කරන්න ඕනේ නැත්නම් මේ ණය දිකටම ණය හිටිනවා. ඒක නිසා භාවනා ලෝකේ කියලා කියන්නේ අපේ සාමාන්‍ය සම්මතය හැටියට මේ ඉඳගෙන කරන එකක් මොනවා රූප කර්මස්ථානයේ හිත යෙදීමක් එතකොට තණ්හාව දුරු කිරීමක් කියන එකයි වෙනවා නම් මේ කතා කරන්නේ මේ පළවෙනි නිවර්ණය ගැනයි. සමත ප්‍රයත්නය ගැනයි. ඇත්තටම කියනවා භාවනාට ඒකේ පුළුල් අර්ථයක් තියෙනවා. අපිට මෙතනදී ගන්න පුළුවන් භාවනා කරනවා කියලා අපි විවිධාකාර අරමුණු දිගේ පණින හිත නොදැමුණු පිස්සු හැදිච්ච වඳුරෙක් වගේ ඉන්න හිත එකම අරමුණකට යෙදීම ගන්න ප්‍රයත්නය තමයි මේ අභිජ්ජා විගත චේතසාව අවිද්‍යාවෙන් තොර ජීවිතය කියලා කියනවා. ඉතින් ඒක නිසා ඒ එකින් එකට පණින හිත කාම ලෝකේ බාහිර දැනුමානුබාන ලොකු පොහොසත්කමක්. ඒක ලොකු ජයග්‍රහණයක්. හැමදේම gedara තියෙනවා. ඕන රූප බලන්න පුළුවන්, ඕන ශබ්ද අහන්න පුළුවන්, ඕන ගන්ධ රස જાතිය, ඕන රස જાතිය, ඕන ආයහන වාහන කොට මෙතන ඇඳ ඇතුලේ තියෙනවා. හිතට ඕන හිතවිල්ලක් ගන්න පුළුවන්. ඉතින් අපි හිතන ඒකේ විශාල පොහොසත් gedara කියලා. නමුත් සරුවචනසේ කියන ඊට වැඩිය හොඳයි කැලේකට ඵලයක්. කැලේකට ගිහිල්ලා ඒ එකිනෙකට පයින් ගොදුරු බිම් නොතබා අරමුණක හිත තියන්නේ. ඉතින් එතකොට ඒ ගිය කෙනාට අර අර මෙතෙක් ගොක් සැප වින්දනම් කුමර කුමරි සැප වින්දනම් ශරීර ආසාවක් ඇති කරගත්තා නම් ජීවිත ආසාවක් ඇති කරගත්තා නම් ඒහා සමාන බරපතල රාජකාරියක් වෙනවා ඒක අරමුණක හිත පවත්තන එක. ඒක නිසා මේකදී සරුවචනාංශේ කාමච්ඡන්දේ නැත්තම් මේ ව්‍යාපාදේ ණයක් විදිහටත් ඒ ණය ගෙවිච්ච තැන තමයි චිත්තක්ෂණයකට හරි අරමුණක හිත පවතින වෙලාව. අපි ගත්තාම අපි පහුගිය දවස්වල මේ දර්ශන වශයෙන් ගත්තේ පරියන්කේකදී ගන්න ආස්වාද ප්‍රසවාසය වෙන්න පුළුවන්. නැත්තම් සක්මණේකදී ගන්න වම දකුණු වශයෙන් බලන්න පුළුවන් නිසා එක චිත්තක්ෂණයක මහා ලොකු දෙයක් වෙන තර සරුවචනanse බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. වෙනසක් ඇති කරන්න අවශ්‍ය වෙන එක චිත්තක්ෂණයක් ආස්වාස කරන ආස්වාස බව දන්නවනේ ප්‍රස්වාස කරන ප්‍රස්වාස බව දන්නවනේ වම දකුණ වම තියෙනලාදී මේ වම තියෙන බව දකින්නනම් දකුණ නෙවෙයි බව දන්නවනේ දකුණ තියෙනලාදී මේ වම නෙවෙයි මේ දකුණමයි කියලා දන්නවනේ ඒ චිත්තක්ෂණය තුල සංසාරේ පුරාට වැඩිච්ච මෝහ පටල එහෙම නැත්නම් ඒ තණ්හාව ඒ චිත්තක්ෂණේ 100%ක්ම තපිලා අන්න ඒතර තමයි අපි මේ සතිය කියන තෙද සතිය කියන බලමහිමේ පෙන්ලා දෙන්නේ සතිය පිහිටුපේ චිත්තක්ෂණය ඇතුළත කවදාකවත් අපි මේ කතා කරන්නේ දැඩි ලෝභය ගැන දැඩි ලෝභය විතරක් නෙවෙයි එකම නීවරණයක්වත් නැහැ. ඉතින් මේ විදිහට මේක දැඩි ණයක් ඒ ණයෙන් ගෙවිලිවලා දැම්ම මේ ඒකාග්‍රතාවයට යන භෞතික ප්‍රාශිකාවෙන් සපයලා දුන්නා. ආසන්න කාරණා සප්පෙල දුන්න කොහොමද ආස්වාස කරනවාද ආස්වාසිය දන්න එක ප්‍රසවාසිය නෙවෙයි කියලා දන්නේ. එතකොට එයා දන්න හොඳට මේක සද්දෙකුත් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලකුත් නෙවෙයි ආස්වාසියමයි කියලා. සක්මන් කරනකොට මේ වම තියන්නේ ඒක තියෙන බවට තියෙන තද ගතිය උණුසුම් ගතිය සිසිල් ගතිය හරහා හිත කියවනවා නම් මේ වම දකුණ නෙවෙයි කියලා ඒක හොඳටම පේනවා මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්ද මට හැබැයි වෙනසකට පදනම සකස් වෙලා තියෙනවද එහෙම තමයි පෙර පින් කරලා මට දඩබාරමික පිළිලා තියෙනවද හේතුක ප්‍රතිහන්දි තියෙනවද මේ භාවනාවට අවශ්‍ය කරන අඩුම කඩුව ටික හරියද කියන එක ඒ කාන්තෙම විස්තර වෙනවා ඒ නිසා යෝගාවචර ඊට පස්සේ තියෙන බගෑ වෙලා යාප්පු වෙලා දාන්න දහං ගැටයක් දාලා මේ ආස්වාසිය ආස්වාස වශයෙන් ප්‍රස්වාසය ප්‍රස්වාසය ගන්න දැනුම චිත්තක්ෂණය දෙකකට කඩා ගන්න එකයි තුනකට හතරකට මම මේ හතරකින් තමයි නතර කරනවා මම ඒතර අගය කරන එක නෙවෙයි නමුත් ඉත්වදින මුලවරමක් පෙන්වන්නට මහසි සාඩෝ ස්වාමීන් වහන්සේ පෙන්නනවා කෙලෙසක් හිතට ඇවිල්ලා ඒක කෙලෙසක් බව තේරුම් ගන්න අඩු ගන්න චිත්තක්ෂණ හතරක් ඒ කෙලෙසේ හිත ආශ්‍රය කරන්නේ ඒ වාගෙම තමයි සතිය පිහිටවල මම දැන් ඉන්නේ සතිය බව පළවෙනි චිත්තක්ෂණේ තේරෙන්නේ නැහැ දෙකේදී තේරෙන්නේ නැහැ තුනේදී තේරෙන්නේ නැහැ හතරවෙනි චිත්තක්ෂණේ තමයි දන්නේ ආ මේකයි සතිය කියන්නේ මම දැන් හිටපු චිත්තක්ෂණ තුනේ එක දිගට සතිය තිබ්බයි ඒ නිසා සතිය එක චිත්තක්ෂණයක් තිබ්බට කවදාකවත් වෙනසක් ඇති කරන්නේ දෙකක් තිබ්බට වෙනසක් ඇති කරන්නේ නැහැ තුනක් තිබ්බට ගන්නෙත් නැහැ ගැම්මක් එනවා 1 2 3 කියලා කරකවන කරකවන යනකොට තමයි දන්නේ ආ දැන් නම් සතිය පිහිටියා. මේ සතිය පිහිටීම නිසා ව්‍යාපාදයේ අභිජ්ජාව සමා වෙන්නේ. දැඩි ලෝභය අයින් වුණා දැන් නම් අලුත්යක් උණයි කියලා ඒ සතිය ගැම්ම ඒ සතියේ ජවය කස කැවීම මහ පුදුමාකාර යමක් කරකැවෙනකොට ඇතිවෙන කේන්ද්‍රාපසාරි බලය සහ කේන්ද්‍රාපිසාරි බලය වගේ ඒ දේ යම් ප්‍රමාණයකට කැරකෙනකන් කේන්ද්‍රාපිසාරි බලේ කේන්ද්‍රාපසාරි බලේ වෙන් කළ දැනගන්නත් බෑ වැඩක් ගන්නත් බෑ. ඒසයි අවශ්‍ය වේගය ගන්න ඒ වේගය ගැනීම පළවෙනි සැරේ සත්‍ය පීඨයට හිටින්න අපි කියන්නේ චිත්තක්ෂණ වශයෙන් මම මේ කතා කරන්නේ මේක මේ තන්නේ කර මූල ධර්ම කටයුත්තක් තියෙන්නේ. ඒක හදලා තියෙන්නේ මහසී සාරද ස්වාමීන් වහන්සේ චිත්ත වීතියක භවංග උපච්ඡේද භවංග චලන පංචද්වාර වජ්ජන චක්කු විඥාන ආදි වශයෙන් ගිහිලා සම්පටිච්චන සම්තිරණය වෙන්න ඕනේ. ඒක ස්ථාපිත කරන්න ඕනේ දැන් මම ඉන්නේ රූපයක් බලන්නේ කියලා. ඒක වෙන්නේ චිත්තක්ෂණ හතරක් විතර යන්න ඕනේ කියන නිසා ඒකම දාගන්නවා කුසල ධර්මයක් ඇති වෙන්න සතිය කියන කුසල ධර්මය ඇති වෙන්න. එහෙම නැත්නම් අපි කියමු ඒකාග්‍රතාවය කියන කුසල ධර්මය ඇති වෙන්න. ඒක සතියේ ඵලයක්. ඒකාග්‍රතාවයේ චිත්තක්ෂණ හතරක්වත් දුවන්න ඕනේ. ඉතින් ඒක නිසා මේක පුහුණු කරන පුහුණු කරන යනකොට ඒ යෝගාවචරය ඒකට ක්‍රමසහවිදි අල්ලා ගන්නවා. අල්ලා ගන්න මේ මේ මේ මෙතෙක් කළා කතා කරපු ඒ දැනුම අනුභව ශික්ෂාවක් වශයෙන් යෝගාවචර ළඟ තියෙනවනම් යෝගාචරයේ භාවනාවේ දියුණුව සහ පසුබෑම ඔය හිතන දේවල් වලින් නෙවෙයි මනින්නේ කොච්චර හිත නන්නත්තාරුණත් ඊගාචිත්තක්ෂණය මට වම වම වශයෙන් දකින්න පුළුවන් නම් දකින් දකින් දකුණු දකුණු වශයෙන් බලන්න පුළුවන් නම් මගේ හිතේ වුණ ප්‍රධාන හානියක් වෙලා නැහැ මගේ මූලික ජවය මූලික ප්‍රභවය මූලික විභවය මූලික පින හැකියාව තියෙනවා ඕනම වෙලාවට යෝගාවචරයට ආධුනික මනසක් ඇති කර ගන්න පුළුවන් බලාපොරොත්තු ඇති කර ගන්න පුළුවන් මේ ආන්සරේ ගන්නවා ඒකට සුතමේ ඥාණයෙන් ලැබෙන ආනිසංස කියනවා මේක සීලමය ශික්ෂාව පිළිබඳව අනුගුප්ප ශික්ෂාව කියන්නේ ඔකට තමයි දැනගන්න ඕනේ මෙන්න මේ දෙක අතර මේ සන්නාය බැඳෙන කැලීට රිංගුවේ මෙයා තමයි අයින් කරන්න ඕනේ අයින් කරන්න මෙයා ඉන්න ඕනේ මයි ළඟ මේ දෙන්න ආවට පස්සේ කෙලේශයක් රාගය කියනෝ නැත්තම් කෑදරකම චිත්තක්ෂණයේ තේ අපේ චිත්ත ප්‍රවෘත්තිය චිත්තක්ෂණ හතරක්වත් කෙලසන්න ඕනේ අපිට තේරෙන්නේ. ඒ වෙනුවට ගන්න සතිය වෙනකම් ඒකාග්‍රතාවය චිත්තක්ෂණ හතරක්වත් දුවන්න ඕනේ හිතට වැටේ. එතකම්ම මේක නිකන් තිරේ පිටිපස්සේ වෙස්සඳුන් අරගත්ත නලු නිලිය වගේ තමයි දොරට වඩලා නැහැ. දොරට වැඩුවට පස්සේ තමයි නාටකම් පටන් ගන්නේ. ඊට පස්සේ ආයෙ සතිය කැඩුනායි කියලා කියන්නේ ආයතන චිත්තක්ෂණ හතරක්වත් මේක කස කරන්න ඕනේ. ඉතින් ඒ නිසා යෝගාවචරයට තීරුම් කළ දෙනවා දැන් මේක ඇති කරගත්තා. දැන් 17 වැඳලා වෙන්න පුළුවන් යාපුවක් වෙලා මොන දහං ගැටි හරි දාලා තමන්නේ අර ගත්ත සතිය වම වම වශයෙන් දකුණු දකුණු වශයෙන් ආස්වාස ආස්වාස වශයෙන් ප්‍රස්වාස ප්‍රස්වාස වශයෙන් නැවත නැවත නැවත නැවත ඇති කරගන්න ගත්ත ප්‍රයත්නය නිසා ඒ සතිය අඛණ්ඩ භාවය අච්චින්න භාවය දිගට ගියොත් ඒ ගැම්ම තුළ අර සංසාරය පුරා විනාපු ඒ දැඩි ලෝභය නැති බව යෝගාවචරයට තේරෙනවා යම් තැනක කැඩුනොත් ආය හොතෝත මැඩි දැම්ම වෙනවා ඒ නිසා ඒ පරිශ්‍රණය කරනකොට ඒ ඒ කියන සීල සමාධි ශික්ෂාව කරනකොට වීතිකම කෙලස් වලින් කරදර කිට්ටුක තියෙන්න බෑ. ඒක දුරින්ම දුරවන් වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේ කංගන්දෙන් අයින් කරන කුණු තියෙන වෙලාවේ බුල්ඩෝසරකින් කුණු දාන්න පටන් ගත්තොත් කංගන්දේ වැඩේ කරගන්න බෑ. ඒ නිසා ඒ තරම් යෝගාවචරයට අර සීල ආරක්ෂාව තියෙනවා. ඉන්දිය සංවර ආරක්ෂාව තියෙනවා. භෝජනේ මත්යන්තාවේ ජාගරියාන් යෝගේ සති සම්පජඤ්ඤය තියාගෙන කරගෙන කරන ගියොත් මේ වගේ පිරිසක් දිහා බලලා පැහැදිලිව කියන්න පුළුවන් අපි කොච්චර වාසනාවන්තද අපි කොච්චර මේ වෙනකොට පියවර රාශියක් එළියට අරගෙන තියනවාද මොකද අපිට අඩු ගානේ එක පරියන්කයකදී අපිට තේරලා තියෙනවා මේ ගත්ත අරමුණේ විනාඩියක් දෙකක්, තත්පරයක් දෙකක්, හුස්ම රැය හතරක් පහක් එක දිගට පාත් ගන්න පුළුවන්. මට හිතෙන්නේ ඕකට නිවන කිව්වට කිසි වැරද්දක් නැහැ. ඕනෙම කුණු වෙච්ච හිතකින් කෙලසිච්ච හිතකින් ඇවිල්ලා මට ඊගාට එක දිගට චිත්තක්ෂණ තුන හතර සතිය පාත් ගන්න පුළුවන් මගේ පුරුදු කර්මස්ථානේ කියලා. ඒකට නිවන කිව්වට ඒක සංගෝධනෙක් බණීවි මට මේ මේක පුංචි කරලා කතා කරන්න හදනවා. මත පොඩි වැඩක් නෙමෙයි. අර තරම් වේගෙන් කාමයට ඇදිලා යන ලෝකෙක අර තරම් කාලයක් අපි කාමයට පොරදම තමයි ඉඳලා අර මෝහ පැටල සියල්ලම කපලා එක චිත්තක්ෂණයකට මේ ඇතුළ දකිනවා. මේකට නිදර්ශනයක් කිව්වොත් ශේරිවාණජ ජාතකයේ ඒ ඉස්සලා ගිය කක්ෂපුට යනකොට මම හිතර විතර කතා කියන්නේ නැහැ සිද්ධි විතරක් මතක කරනවා පුංචි අත්තම ගාල හදන පොඩි දරුවෙක් අර වලලු ඉඳලා අඬන්න පටන් ගන්නවා ඒ අත්තමට හරි කනගාටු වෙනවා මොනම දෙයකින්වත් මේ පොඩි කෙල්ලගේ අවශ්‍යතාවය සපයන්න බෑ අම්මා තාත්තත් නැරලා අත්තම්මත් කොහොම බුලව ජීවත් වෙන්නේ බැරිකමට දරුවගේ ඇඟිල්ලට බැරිකමට දුම්මැසෙ තිබිච්චි තලියක් ගෙනල්ලා අනුකම්සර කියනවා මේ පුතේ මේ දරුවා අඬනවා. මෙන්න මේක තියාගෙන මොන මොන හරි මල දානයක් දීපන් මේ වලලු දෙකක් මේ දරුවට දීපන් කියලා. බොයිසාර මේ දේවදත්ත නැත්තම් කක්ෂප කරන්නේ ඉදිකටක් කරන පහුරු ගන්නවා අර තලිය බලනකොට දම්ප රත්තරන් තලියක්. මෙයා දර ගන්නවා දැන් මම මේ තලිය තියලිවල වලලු දෙක කර ගන්න දෙන කරගත්තොත් මෙයා මට දැනගත්තොත් මේක රත්තරන් කියලා එයාගේම තලිය දන්නේ නැහැ. ඒක නිසා මෙයා කියන අම්මේ මේ මේ තඩිය වටින්නේ නැහැ. ඒ නිසා මේ දරුවා අන්න මම ගමන ඇවිදලා එනකොට කැඩිච්ච වලු තිබුණොත් දෙන්නම්. ඕක තියාගන්න කියලා දවල්ලා යනවා. ඉතින් අම්මා කියනවා පුතා අත්තම කියනවා දුවට මිනිපිරිට හරි දැන් ඔයා ඒ බඳුකාරය අපව එනකන් ඉන්න. එයා කැඩිච්ච වලක් හරි දීලායි කියලා. ඉතින් දරුවා යන්තම් පරක් කරගෙන ඉන්නකොට දෙවෙනි වෙලෙන්දා එනවා. සේරි වාණි. කොයිසන් වාසි. ඇයිල ගියාම අර දරුවාට අංගෙන් තියෙන බබාට ඇහෙට උලක් කරනවා වගේ ආයෙසරක් වල්බකාරයක් ආවම ආයෙසරක් අම්මට අත්තම්මට කරදර කරනවා. ඒකට අත්තම්ම කියනවා නේ පුතේ මිනිස්සේ කැවිලා මේ අන්තම් මේ දරුවා නතර කරගත්තා. ඒ මනුස්සයාට මෙන්න මේකයි කිව්වේ මෙන්න මේ තලිය තියාන පුළුවන් නම් දීපන්. අර පවුරු ගාපන් කියනවා අම්මට පිසුත් මේක දඹ රත්තරන්. එහෙනම් පුතේ කොහොමද වෙන්නේ බලපන් අර ඉසලා අපනසයා බොරුවනේ කියලා ගියේ. ඊපස්සේ කියනවා මෙච්චර මේ මයි ළඟ තියෙන වල්ලුන් පෙට්ටියම දුන්නත් මේකටමයි. ඒ නිසා මම කැමති නම් මේ වලලු පෙට්ටිය තියාගෙන මට දඹලට මේක දෙන්නයි කියලා. ඒ සම්තලිය. ජම්මට හිතෙනවා මේ දරුවාට නිසා කමක් නැහැ ගනුදෙනුවක් කරනවා. අර මනුස්සයා ගියාට යන්නේ අර රත්තරන් තලිය ගැන දැනගෙන කැරගිලා එන්නම් කියලා මිනිහට හිතෙනවා ආපහු ගෙල්ල බිස්නස් ඕනේ මේක අරගෙන යන්නම් කියලා එනකොට ගනුදෙනුවක් වෙලා සීඩි වාණිජ යනවා. ඒ කතාව ඉතින් ඉවරයි. නමුත් කියන්න තියෙන අවුරුදු ගාණක් දැලි බැඳිච්චට තලියේ එක එක ඉදිකටු පාරෙන් දන්නේ මිනිහා දන්න ඇතුලේ වත්තරන් තියෙන්නේ. ඒ වගේ Tamange හිතේ පිටින් ගෑවිලා තියෙන මේ අභිජ්ජාව. මේ ලෝභය කියන මේ දැලිකුණ. මේ මාත කහට එක සති පිහිරකින්. ඒකට කියන්නේ සති මාත්‍රාව කියලා. පිහිටි කාලේ වල තමයි දැනගන්න පුළුවන් නම් මේ සංසාර පුරාට දුක් වෙච්ච ඉවර කරන්න බැරි ණයක් වෙච්ච මේ අවිද්‍යාව ඒක චිත්තක්ෂණයකින් කපන්න පුළුවන් කියන එක දැනගත්තට පස්සේ සත්පුරුෂයාට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් කරාට ඇති වෙන සතුට ඒක කියන්නේ ඒක පොසවට වීමක් කියලා කියන්නේ. එයාට තේරෙන්න පටන් ගන්නවා මේ කෙලෙස් අවුරුදු ගාණක් හැත්පැඳිලා තිබුණාට මේ සති මාත්‍රාවෙන් කඩන්න පුළුවන්. හැබැයි කඩලා නැහැ තාම. දැන් කළ තියෙන පහුරු කාලමේක දඹරතරම් බව දැනගන්න එක විතරයි. අන්නේ එතකොට සීල ශික්ෂාව කියන එකක් නෙවෙයි එතෙන් ජාම්බේ. සීල ශික්ෂාවේ තියෙන බය හතරක් නැති වීම. මෙතනදී තේරෙන පටන් ගන්නවා අවුරුදු කල්ප ගාණක් මේ නීවරණය කියන කහට බැඳුනට බුදුහාමුදුර අපිට කියලා තියෙන අනුපුබ්බ ශික්ෂාවෙන් අනුපුබ්බ සිරියාවෙන් අනුපුබ්බ ප්‍රතිපදාවෙන් එක පහරකින් පෙන්වන්න පුළුවන් මම මෙච්චරම කාලකන්ණියෙක් නෙවෙයි. මම මෙච්චරම අසත්පුරුෂයෙක් නෙවෙයි. මම මේ තරම්ම දුර්යන්තයෙක් නෙවෙයි. ඒ දුර්ජනකම අසත්පුරුෂකම මට ඇවිල්ලා තියෙන ඇසුර හොඳ නැති නිසා. දැන් බුද්ධ ඇසුර ලැබුණා, ධර්මය ලැබුණා, සීලේ තියෙනවා. ඒ සංඝයා ඉන්නවා මේ වැඩේ කරන. ඒ නිසා එයා අර පොඩි පීරකින් ඉර ඇඳගත් එකෙන් ලැබෙන ඇතුළ බේන සතරන් ටික තමයි අදහන්න පටන් ගන්න. ඊට පස්සේ දෙකින් ටිකටම යම් ආකාරයකට කටයුතු කරුවොත් නැවත නැවතත් කුණු තට්ටුව ගැලවෙනවා. ඒ තත්ත්වයට කටයුතු කරනවා. ඒක ඒ රත්තරන් කියන එක දැක්කේ නැතුව මේක පොතේ තිබුණා ගුරුවරට මෙහෙම වෙලා තියෙනවා මට මේ ආශිර්වාදයෙන් මෙහෙම වෙයි කියලා මොන જાති කෙරුවක්වත් අර තමන්ගේ හෘද සාක්ෂියද අතවාසිය නොලැබුණොත් ඒ කැලීට ගියාට ඇති වැඩකුත් නෑ මෙතෙක් කරකෝ සීලෙන් ඇති වැඩකුත් නෑ එයාට පේන්නේ අර වටේ වැඳලා තියෙන දැලි ටික මිසක් අර සත්‍ය මාත්‍රකට කැඩිච්ච වීදුරු මේ රත්තරන් පිහිර පේන්නේ ඉතින් ඒකට කියනවා අසත්පුරුෂකම කියලා කාලකන්නිකම කිය. මෝඩකම කිය. අවිද්‍යාව කිය. මිච්ඡා දිට්ඨිය කියලා. යෝනිසමනසිකාරය නැතිකම. ඒ නිසා මෙතන මේ දඹරත්තන කියලා පෙන්වන්නේ මුළු එකම සුද්ධ කරලා උපදාලා නෙවෙයි. පිහිරක්. ඉදිකට පාරකින් කපන එක විතරයි කරන්නේ. ඉතින් ඒක සාරිපුත්‍ර සාංශය ඕක තමයි කිව්වේ. අස්සජි සාංශකාට කියලා ඒ දවස් ගවන්නේ මට තේරෙන්නේ නැහැ. ඒ ගැඹුරු බණක් තියෙන ගුරුනාථි කාලේ අහිරවරික ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් කියන මට දහසක් නැයින් තේරෙනවා. අර සායනකෙදී පීලි ගලපෙන්න මේක විතරයි. ඒක සාරිපුත්තු සාන්තිගේ තුමන කුශාග්‍ර බුද්ධිය නිසා ඒ ධම්මා හේතුප්පවා කියනකොට තේරුම් අරගත්තා. කෙලස් තියෙනව නැත්තේ නෑ මම මහානාගත ආනන්තරය අවසල කර්මවත් වෙන්න පුළුවන් දසාකුසල් වෙන්න පුළුවන් පස්පව් වෙන්න පුළුවන් මේ බුදුහාමර දෙන ක්‍රමෙන් එක පිළිරකින් මේ කෙලෙස් පටල මෝහ පටල කපන්න පුළුවන්. අනේ දැනුම ලැබිච්ච දවසේ ඉඳලා මේ මනසට කියන ඇති වෙන සංඥාට හැකි සංඥාව කියන්න පුළුවන්. කෙලෙස් කියලා කරන්න පුළුවන් හැටි කරලා මුළු දැලිය අප්පල්ලෙම පතරන් අප්පල්ලෙම දැලිය අප්පල්ලයක් කරලා තියෙනවා. නමුත් අර පිහිටෙන් පේනවා. අනුකූප කිරියාවෙන් මේක රත්තරන් කියලා දැනගන්න පුළුවන්. එදාට පස්සේ තේිනවා මීට පස්සේ තව දුරටත් ওই කාමයේ පිටිපස්සේ යන්න එපා. කාමයට පහඳින්න එපා. ඔබ පහඳින්නත් නැත්කත් ඔබ ස්වභාවයේ කුණු එකතු වෙන එක තමයි. ඔබ ওই තියෙද්දි මුළු ජීවිත කාලය ගත කරලා ඇහැට රූප පෙන්වන එක මහා ආඩම්බරයක් කියලා හිතන ගත්තා. කනට සද්ධාහන එක මහා ලොකු නම්බුකාරකමක් කියලා හිතන ගත්තා. නාසයට ගඳ වර්ධන එක, දිවට රස වර්ධන එක, කයට පහස දෙන එක හිතට ඉගෙන බුදුහාම කියනවා. දිසෝ දිසං යන්තං කෛරා වේදී වාපන වේදිනං මිච්ඡාපනි හිතං කිත්තං පාපියෝනං තතෝ ගති හොරේ හොරෙකුට කරන තරම් අපරාධයක්. වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට තරම් අපරාධයක් කරනවා වරදියට පිටවගත්ත හිත. ඔතේ විනෝද සතිය පිහිටවලා. ඒ සති මාත්‍රාව තුළ අනේ මට කාර්ය නැති වුණා. කාමච්ඡන්දේ නැති වුණා කියලා සම්මාපණීචේත ආභගමන් තේනවා බුදුහාමුදුර අවුරුදු 2600 ඉස්සර පහළ වෙච්ච 18 රියන් රත්වී කියලා බුදු කෙනෙක් නෙවෙයි. මේ අත්පනාව අපිට ඉන්නවා. ධර්මයේ කියන එක මේ මේ මොහොතේ නිවන නෙවෙයි. නමුත් නිවනට තියෙන හැකියාව, ඒකේ තියෙන විභවය, ඒකට තියෙන මට තියෙන පුළුවන්කම තේරෙන පටන් ගන්නවා. හැබැයි ඊට පස්සේ විශාල වගකීමක් තියෙනවා. දැන් මේ පිහිරකින් ඉදිකටු පාරකින් මේක රත්තරන් දැක්ක විතර නමුත් මුළු කට්ටම සුද්ධ කරන්න ඕනේ. ඊට පස්සේ තමයි රත්තරන් දිලිසෙන්න පටන් ගන්න. ඒකත් රත්තරන් රත්තරන් තමයි. ඒ නිසා පළවෙනි වතාවට එක දවසක ඕ යම් කෙනෙකුට අරමුණක හිත පවත්වා ගන්න පුළුවන් කියලා දන්නවනම් මම හිතන්නේ ඒකට නිවන කිව්වට කමන්නේ. නමුත් ඉපදෙන සත්වයන් අතර ඉපදෙන මනුස්සයන් අතර මේ සියුම් පරිේශණයවත් නොකර මැරෙන ජනතා ප්‍රතිශතේ හිතන. අහෝ මෙච්චර බුද්ධ ශාසනයක් පහළ වෙලා තියෙන්නේ. මෙච්චර සජීවී දහමක් තියෙද්දී. මෙච්චර මේකට කැප කරලා ඉන්න සංඝයා හින්දැද්දී. දුසිල්වන්තකම නිසා. අර කාමයට පහිනන ගැටි අතහරින්න බෑ නිසා මේ පරිශීණි කරන්නෙත් නෑ. සමහරු කරලා වර්ධව ගන්නවා. ඉතින් ඒ වෙනකොට ඉතින් කියන්න තියෙන්නේ යන්න පාරක් තිබේ නම් ඇස් හොදට තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එක කුසේ. සිබුතන්ස් කියනත් මම මොකද කරන්නේ? මට තියෙනවා කියන එක විතරයි. ඒ නිසා මේ කාමච්ඡන්දේ තියෙන රුදුරුකම, දරුණුකම, බරපතලකම අනුවමයි සතිය බරපතලකම තියෙන්නේ. කාමච්ඡන්දයයිලා පහර දීලා අපි නිඳිත කරලා තුච්ච කරලා පහත් කරලා තියෙන කෙනාට අර සතිය ඇවිල්ලා ඒකට දහ ආධාර දෙනකොටම තේරෙන පටන් අර ගන්නවා කාමච්ඡන්දෙ කොච්චරවත් තුච්චයි පහත් සතිය බලවත් කල්ප ගණන් වෙච්ච සතිය කාමච්ඡන්දට වැඩිය චිත්තක්ෂණයක සති මාත්‍රා වටිනවා කියලා ඊට සති සම්පජඤ්ඤය පුරුදු කරපෙත මෙයා විචිත්‍ර වනසීනාසන අසුර කරමින් පුරුදු කරනවා එතකොට යාට තේිනවා දැන් ණය ගෙවනවා කාමච්ඡන්දේ කියලා ණය ගෙවනවා. ඒක බුදුරජාණන්සේ පෙන්වන්නේ වතුර කඩක් පිරිසුදු නම් වතුර කඩක් පිරිසුදු නම් ඒකේ මුඛ මුඛ නිමිත්ත පෙන්වනවා. එබිල බලපුවාම ඡායාව පේනවා. ප්‍රകൃතිය පේනවා. භාජනේ අඩිය පේනවා. නමුත් බුදුරජාණන් කියන වතුර වර්ණ කරනවා කියනවා නම් පේන නිමිත්ත විකෘති. අඩිය පේන්නේ නැහැ. කාමච්ඡන්දේ කියන එක වතුර වර්ණ ගැනීමක් වගේ. නැත්තම් ණයක්. ඒ ඡාද පොහසත්යි සම්මත. දිනු කියලා තමන් හිතාගෙන ඉන්නේ. මිනිස්සු දිහා බලනකොට මොන ණයක්ද මේක? අපිත් මෙතෙක් කල මොකේද අමුඩ ගහගෙන නැටුවේ. අනේක තේරුණාට පස්සේ මේ මනුස්සයාට මේ මෙතෙක් සතුණු නාඩගමේ හැටියට තමයි කරලා තියෙන ටිකක්. මේ දේ අතරමැදට බුදුහාමුදුරගේ ශික්ෂාව නාවනම් අපිට කවදාකවත් මේක මේ පැත්තට යන්න ඕන කියන හැඟුම් මාත්‍රාවක් ඇත්තේ. ජීවනට මාත්‍රා දුන්නට කරලා බලන්න නැත්තම් මේ පරිශ්‍රණය සියුම් පරිශ්‍රණය පුංචි දෙය. කරලා බලන්න නැත්තම් මොකද්ද බුදුහාමුදුරන්ගේ වෙලා තියෙන සේවය. කරලා බලනවා වගේම තමයි ඒක නිවැරදි විදිහට අවබෝධ කරගන්නේ. හරි පාට දාලා යෝනිසුමංස්කාරට දාගන්න එක. අද මේ බණ කියලා කියවෙන බණ වගේ જાතිය නිසා මිනිසු නොමගන හරිදියා බලනකොට බලනකොට ආනන්දවයිච්ච හාමුදුරුවෝ කියලා තුන අනේ බුදුහාමුදුරනේ වඩින්න නම් එපා මේ වෙලාවේ මෙතෙන්ට. වැඳලා කියන්නම් මේ බුදුහාමුදුරුවෝ කිව්වා කිව්වා කියන පච. මෙච්චර සජීවී ධර්මයක් තියෙද්දි මොනවද කරන්නේ? කුමාරතුංගමන් දාසව හත දාසක් වෙසක් එකට ගියාලු පන්සලට. මෙලු සහක් වේදාගෙන ගියාලු සමම් පිච්ච පල්ටිකා. ඊළඟට කට්ටිය බුද්ධ වන්දනා ඉවර කරලා ගිහිල්ලා බණ අහනවා. මෙයා බුදු කිය ඇතුළේ කියලා බලනකොට කාමරේ ජනතර ඔක්කොම වහලා ඇතුළේ පහනක් පත්තු කරලා හඳුන් කුරුත් පත්තු කරලා මේසේ පුරා මල් තියලා බුද්ධ පූජා ඇතුළේ ඒකත් මැස්ස වහලා කුඹිත් ඇවිල්ලා අරක ඇතුළට යනකොටම භක්කාල සරක් ආවලු මේක ඇතුළේ තියෙන පහන් සරටයි හතුන් කුරුත් අඩිය පත්තර ගත්තලු ඒකට බුදුහාමර මොකද කුමාරදාස අඩිය පස්සර ගත්තේ කියලා අනේ ස්වාමීන් වහන්සේ වහන්සේ නිවන් දවු කෙනෙකුට තියා සර්පේකටවත් මේ අපරාධ කරන්න වටිනවා. බලන්න ඔක්කොම ජනල වහලා. ඇතුලේ හඳු කුරුපත්තු කරලා, පහන් පත්තු කරලා, බහින්දත් බෑනේ අර බුදු මේ ඉස්සරහ තියෙන ආසනේ අඩිය තියන්නවත් නැහැ. කියනකොට අනේ විසුදු කුමාරතුංග මං හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනකොට මං කොච්චර ඔබ විඳලා තියෙනවද? ඒක ගැන ඔබ හිතනට කරගන්න ඔබ ආපු වැඩේ කරන ඵලයක්. නමුත් මට කනගාටු අර මං කිව්වා මං කිව්වා කියලා අර හාමුදුරු කියන පච ඇහෙනකොට මට අරි කනගාටුයි කියලා. මේක හරි පාරට දාගන්නවා කියන එක පොට පිටපොට ගියේක පොටට දාගත්තේ නැත්නම් පොට කැපෙනවා කියන එකක් වෙනවනේ. ඒකට මෙට්ට වෙනවා කියලා කියනවා. පිටකර වෙනවායි කියලා කියනවා. ඉතින් අපිට මේ විහිළු මාර්ගයෙන් මේක ලෝකෙට දාන්න පුළුවන්. කවදාද මේක තමයි සිද්ධ වෙන්නේ බෑ. මේ බණ කියලා කියන්නේ කපට දෙක තියලා වැඳගෙන ඉන්න එකක් නෙවෙයි. මේ ධර්මයේ කියන එක අත්දකින්න ඕනේ කනුකුබ්බ ශික්ෂාවට වැඩෙනවා. ඉතලම ඇහෙන්න ඕනේ. ඒ නිසා අනුකූප ක්‍රියාවට හිතෙන්න මේක මම කරලා බලන්න ඕනේ තාත්තගේ රොට වැඩකුත් නැහැ බුද්ධ ශාසන අමාත්‍යංශ ඔක්කේ රොට වැඩකුත් නැහැ. මම කරන්න ඕනේ. කරලා ලැබෙන ප්‍රතිඵලයේ සුද්ධ වෙන්න eBay. ඒක වෙනකොට කාලයක් යන එතනම ඔසවා තැබීමක් වෙනවා. එතනම උත්තරම භාවයකටපත් කරනවා. ඒක නිසායි බුදුරජාණන්සේ මේක ඒහිපල්සිකයි මේක අකාලිකයි ඒක බලව කියලා කියන්න බලන විඤ්ඤු ඕන කෙනෙකුට අත්දකින්න පුළුවන්. මේක කාටවත් අතරමැද গুপ্ত දෙයක් නැහැ. ඒ වාගේම සරුවචන සඳහන් කළා තියෙනවා යම් ආකාරයකට අවිද්‍යාවට ප්‍රතිපක්ෂ ධර්මයේ වශයෙන් ඒකාග්‍රතාවයේ ඒකෝදිභාවය තියෙන වගේ මේ අරමුණක හිත දිගින් දිගටම නැත්තම් අපි හිතුවට වැඩි වෙලාවක් මොනට මොන දාලා තියාගෙන ඉන්නකොට ඇතුළෙන්ම Tamanda සිහුම් සතුටක් දැනෙනවා මෙච්චර පැන පැන හිටපු පිස්සු වඳුරා දැන් විලවා දැන් අරමුණක තප්පර දෙක තුනක් නැත්තම් ආස්වාස් ප්‍රසාස හතරක් පහක්. එහෙම නැත්තම් පියවර හතරක් පහක් එක දිගට යනවනේ දැන්. ඒක අම්මා අප්පා දීපු බුදුලයක් නිසා නෙවෙයිනේ. මේ සංගතකම දෙයියන් යන්නේ සම්පූර්ණයක් නෙවෙයි මේ කරපොළු ඥානයි. කරපොන කරන කරන කරන මේක හරියනවා. එතකොට එයාට තමන්ම ආයෝජනය කරපිට පිළිබඳව සියුම් ප්‍රීතිය. ඒ ප්‍රීතිය ඉන්නේ බොහොම හිමීට පොදු වචනක් වශයෙන් ප්‍රීතිය කියලා කියනවා. අන්නේ හැකි සංඥාත්වෙන්ක ප්‍රීතිය තියෙනවනම් එවැනි හිතක ඒ සාක්ෂාත් වෙච්ච හැකි සංඥාත්වෙන හිතක කවදාකවත් ද්වේෂය පහළ වෙන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එහෙම නැතුව ද්වේෂය අයින් කරන්න වෙන ක්‍රමයක් නැහැ. ද්වේෂයට ද්වේෂ කරාවුවා ද්වේෂ වැඩෙනවා. අපිට කරන්න තියෙන ද්වේෂයට හැකි සංඥාවක් දීලා වැඩි වැඩි තමයි යන්නේ. නමුත් පුළුවන් තරම් උත්සාහ කරපයි තරුන්ට කකුල් දෙකකින් අවදිින්න පුළුවන්. කියලා 7යි 7යි කියලා අඩි 7ක් තියන වගේ පොඩි දරුවෙක්. සක්මනේ පියවර 7ක් මට එක දිගට යන්න පුළුවන්. ආශ්වාස ප්‍රශ්වාස රැලි කීපයක් කරන්න පුළුවන් කියලා ඒ ඒ සතුට සමාදන් වෙනකොට ඒ සමාදන් වෙච්ච පිරිච්ච සම්පatti කර සාසනික සම්පatti කර හිතේ අර ද්වේෂය ඒ වෙලාවට 100%ක්මයි වෙනවා. ඒ සමහරු පටන් ගන්න ඉඳලම ද්වේෂ චරිතය එහෙම නැත්නම් ගැටුම් බරයි. යාරම තේරෙනවා ඒක බුදුරජාණන්සේ පෙන්වන්නේ ලෙඩක් කියලා. ද්වේෂය කියන එක ලෙඩක්. ඒ වගේම වතුර භාජනයක් ගත්තොත් ඒ වතුර භාජනේ පැහෙන වෙලාවට කවදාකවත් මුඛ නිමිත්ත පේන්නේ නැහැ. වතුර භාජනේ අඩිය පේන්නේ නැහැ. ඒකම හිතේ තියෙන චෛසික ටික පැහෙන වෙලාවට ඒක ද්වේෂය කියලා කියනවා. ඒ ද්වේෂය නැති කරන්න ධානාංගයක් විදිහට ප්‍රීතිචෛතසිකේ. ඒ ප්‍රීතිචෛතසිකේ පහළ වෙන කොටසට තරුණ ප්‍රීතිය කියලා කියනවා. ඒ තරුණ ප්‍රීති අවස්ථාවේදී කුද්ධිකාපේති කණිකාපේති උබ්බේකාපේති වශයෙන් ඔක්කද්දික පීති වශයෙන් පෙනී හිටිනවා. ඒක තමයි මේ විපස්සනා ගුරුවරු කියන්නේ භාවනා කරන යනකොට තමන්ගේ ඇඟේ යම් යම් කම්පන චංචල වගේ දැනෙන පටන් ගන්නවා මේ ලස්සනට භාවනායි යද්දී. මුගෝ දිනේ කහන පාන කරන අය විස්තර කරනවා තමන්ගේ මේ මූණ ප්‍රදේශය නියවෙස් මූණක් දැම්මා වගේ, සැහිලි වැටුණා වගේ, මීමැසි පොදියක් බැඳා වගේ නලියන්න වගේ යම් යම් සංඥා එන්න පටන් ගන්නවා. එක එක මසල්ස් නටන්න පටන් ගන්නවා. පැතිකොඩ උණුසුම් වෙනවා සීසලස වෙනවා. ඇඟ පුරා නිකන් වැහි බින්දුවට වගේ දැනෙනවා. නැත්නම් ඉදිකට දුවනවා සීතල බුබුඩු උණුසුම් බුබුඩු නටන්න පටන් ගන්නවා. මේක ඇත්තටම අර බරවත් ප්‍රීතියකට හිත සකස් කරන එක. නැත්නම් කය පිළිබඳව දැඩි ආශාව තියෙන කෙනා මේකට බය වෙන්න ඉඩ තියෙනවා. මේ මොකද වෙලා තියෙන්නේ කියලා. නමුත් ඒක ඒවා කුද්ධික වශයෙන් පණින එක හොඳට ඒ එන්න භාවනාදී සත්‍ය සම්පජාඤ්ඤය සාති කරන අරමුණේ ඉන්නේ බයින දැන සීල තියෙනවනේ කියලා එහෙම දිගට කරගෙන කරගෙන ගියොත් ක්ෂණික පීචවලට පහට ඇඟ ගැස්සෙන්න වගේ ඇඟේ මුළු ඇඟම ප්‍රතික්‍රියා කරන වෙලාවක කරන පොඩි මොහොතකට ආයෙසර භාවනාවට හිතවදිනවා ඒක දිගට ගියාට පස්සේ ඔක්කාන්තික පීචි කියන විදිහට මේ පීටි භාජනයකට බහ ගන්නවා වගේ තමයි විශ්වාස කරලා කීත හැකි තව විනාඩි 10 15ක් යනකම් මගේ හිත කැඩෙන්නේ නැහැ අරමුණේ තියෙනවා මට හොඳට දැන් අරමුණේ මුල බදාග පේනවා නැත්නම් ආසත්පසත් දෙක වෙනස පේනවා හැපෙන තැන පේනවා කියලා අර තමන්ගේ භාවනාදී ඉදිරිය කියන්න පුළුවන් පේනක් කියනවා කියන්න පුළුවන් ගැති එනකොට තමයි තේරෙනවා මේ ප්‍රීතිය මේ නිගාමිස ප්‍රීතියෙන් තමන් පෙඟෙනවා කියලා ඒ හරියට කියන තරුණ ප්‍රීතිය කියලා. ඒක හොඳට පුහුණු කරන්න මොකද පුහුණු කරන්න අවශ්‍ය වෙන්නේ මේ ශරීර ආසාව වැඩි එකන මේක දකින්නේ අත්තරක්ක් කියලා. ඒ කමටහන් සුද්ධ කියලා හරි වැදගත්. ධර්ම සාකච්ඡාව වැදගත්. ඒක ගියාට පස්සේ හිත උද්වේගාවේජ කියලා තමයි තේරෙන්න පටන් ගන්න උද්වේග වෙන්න පටන් ගන්නවා හිත. කිලිපලා යනවා කියලා කියන්නේ. පිනා යනවායි කියලා කියන්නේ. අනිවාර්ය හොඳට ගිහලා අන්තිමට පරණාපේටි කිව්වම කීටිපත් කිරියලියක් උතුරලා යනවා වගේ වතුර එකක් උතුරලා යනවා වගේ මුළු ඇඟ පුරාවට විසිරලා යන්න පටන්. එහෙම හිතකට ඒ වගේ වෙච්ච හිතකට අලුතින් මෛත්‍රියක් ඕන කරන්නේ නැහැ. මෛත්‍රිය අවශ්‍ය කරලා තියෙන්නේ ද්වේෂයට තාවකාලික පිළිමක් වශයෙන් මේ වෙලාවේ Tamanne Tamange මෛත්‍රිය උප්පරිමේ නැතිනම්. අනේ බුදුන් නොහිටිය නම් අපිට කොහෙද මේ වගේ සැපක්? අනේ ධර්මයක් නැහැ වුණා නම් අපිට කොහෙද මේ වගේ සැපක්? අපිට සැප දන්නේ මොකද්ද? මේ හොඳ අයිස්ක්‍රීම් එකක් කනකොට එහෙනම් තමයි ඩුරියන් එකක් කනකොට මොනවා හරි ආමිෂයත් එක්ක නෙමෙයි ඇතිවන්නේ දැන් ආමිෂ 100%ක් නැතිකම හරහා මේ නිර්ආමිෂ සුඛේ එනකොට තමන්ගේ ආත්මය පිළිබඳව තමන්ගේ ජීවිතය පිළිබඳ පුදුමාකාර මෛත්‍රියක් එන්න පටන් ඉතින් ඒක සාමාන්‍යයෙන් පැතිරෙනවා ඒ තමන්ගේ තුලේ මෛත්‍රිය කාට පස්සේ ඒකට කියනවා good vibration කියලා එහෙම කෙනෙක් ළඟ ඉන්න කෙනාටත් බලන හරියනවා මෛත්‍රිය හොඳයි මෛත්‍රිය හොඳයි මෛත්‍රිය භාවනා හොඳයි ඒක සමතක මේක විපස්සනාදි මේක හම්බ වෙනවා එහෙම හිතක ද්වේෂයක් හිතෙන්නේ නැහැ හැබැයි මතක තියාගන්න මම මේ කියන්නේ ඒ වෙලාවේ ද්වේෂය නෑ ආය ද්වේෂයෙන් ආතුර වෙන්න පුළුවන් හැබැයි ආය ඕනනම් අර ප්‍රීති ගන්නත් පුළුවන් ඊට පස්සේ යෝගාවචරයට ඉදිරිපත් වෙන අරමුණ මෙනෙහි කර ගන්න පුළුවන් මේක ආස්වාසිය මේක ප්‍රස්වාසිය කියලා දැන් මේක වම මේක දකුණ කියලා නැත්නම් මම බලනවා මම අහනවා ගන්ධ රස බලනවා ආදි වශයෙන් මොනම හරි ඉදිරිපත් වෙච්ච දෙයක හිත මෙහෙවීම අපේ මෑතකදී ආපු වචන මෙනෙහි කිරීම කියන එක මනසිකාර කියන වචන තියෙන්නේ සලක්ෂණය කියන වචන පාවිච්චි ඔබ කියනවා කාදාකත් නිදිමතන ප්‍රශ්නයක් කියන්නේ නිදිමත එන්නේ මෙනෙහි නොකර හිටියොත් මෙනෙහි නොකරන තමයි වැඩි විශ්වාස නිසා වෙන්න පුළුවන් ඒ නිසා යම් කිසි කෙනෙක් දන්නවනම් මට නිදිමත එනවයි කියලා ඒක එන්නේ හොඳට මතක තියාගෙන ඉන්න අරමුණ හොඳට කී කරුණාට පස්සේ ශබ්දයක් නැති වෙලාවක ලෙඩක් නැති වෙලාවක කරදරයක් නැති වෙලාවක නිදිමත එනවා. ආන්නේ වෙලාවට මේ විතක්කය කියන චෛතසිකය එද මානසිකාරය කියලා කියනවා. මේ දෙක හරි හරියට මෙහෙවන්න දන්නවනම් 100ක් නින්ද නැති වෙන්නේ නැහැ. හැබැයි අවදි භාවය අර జాగරියාණ යෝගයෙන් ගත්ත ගැම්ම මේ වෙලාවට නිකන් slow releasing energy එකක් පාගෙන නිකන් බැටරියෙන් ටික ටික ටික ටික කරන්ට් එක අපි ගන්නවා වගේ ටික ටික ශක්තිය මුදා වෙන පටන් ගන්නවා. ඒකට හිත කර්මඤ්ඤ භාවයේ තියෙන මිසක් ආදාකස් සීතල වෙලා ගුලි වෙලා බටර් ටිකක් ෆ්‍රිජ් එකට දැම්ම වගේ සීතල වෙන්නේ නැහැ. මේ රත් කිරීම තපස් කියලා කියනවා. ආතාප කියන වචනේ සර්වචන්ද පාවිච්චි කරනවා. జాగට යන යෝගී කියලා කියනවා. සූක්ෂම වශයෙන් කියනවා විතක්කයිසිකයි තියෙනවා. එන එන අරමුණට නම කියලා කතා කරනවා. එහෙම බැරි නම් ඊට වැඩි ඇසියුම් එකක් මම කියන්න දන්නේ නිදිමත එනකොට නිදිමතයි නිදිමතයි කියලා මෙනේ කරනවා. එහෙම නැත්නම් ඒකාකාරීකම කම්මැලිකම එනකොට හරියට අඳුරගෙන මේක ඒකාකාරීකම කියලා මෙනේ කරන එක විශේෂඥ ධර්මයක් තියෙනවා. ඒක මොකද ඒක එනකොට කම්මැලි වෙලා ඉවරයි. එපා වෙලා ඉවරයි. ඒක මෙනේ කරන්න හිත දෙන්නේ නැහැ. මේක තමයි සතුටට මුණ දීමේ ක්‍රමය. ඒක අරමුණ මෙනෙහි කරන්න. එහෙම නැත්නම් මතුවෙන ඒකාකාරීකම, කම්මැලිකම, නිදිමත ගතිය මෙනෙහි කරපුවාම ඒක නිකන් මේ වාහනයක පරණ වාහන මම මේ කතා කරන්නේ. ඇස්සේ යනකොට වයිපර් එක වැඩ කරාට වීදුරේ අතුල් පැත්තේ තුමාරි බඳින එකක් තියෙනවානේ. එයා කනිෂන් කරපුවා එන්නේ නැහැ. වයිපර් එකෙන් වැස්සට ඇතුලේ ඉන්න කට්ටිය හුස්ම ගැනීම නිසා ඇතුලේ වීදුර ඒක පිහන්න එපායි. ඉස්සර ඩ්‍රයිවර්ලා ගාව නිතරම ඔයගේ රෙදි කැල්ලක් තියලා පිහිපිය තමයි යන්නේ වැස්ස වෙලාවට. ඒකේ මෙනේ කිරීම යන්නේ වයිපර් එක වගේ. ඉස්සර අරමුණ මෙනේ කරනවා. නමුත් ඇතුලින් දැල බඳිනකොට ඒක වෙනමම පියන්නවා. නොවුනොත් කොච්චර ඉස්සර වයිපර් එකෙන් විතර පිස්සත් ඇතුලි දැලෙන් දැල්ලෙන් පාර දෘශ්‍ය ගතිය නැති වෙනවා. නොපෙනියනවා පාර නොපෙනියනවා. ඉතින් ඒ නිසා ඒ වෙලාවට මෙනෙහි කරන්න වගේ දැන් මේ නිදිමත ගතිය කම්මැලිකද මෙනෙහි කරන්න ඉස්සලා ජාගර ඥානියෝගේ දැනගෙන තියෙනවා මෙතෙන්දි පාවිච්චි කරන්න. ඒතකොට තීන මිද්දේ කියන නිවන ධර්ම වලට මේ පැත්තෙන් විතක්කේ කියන ධානාංගය ආවට පස්සේ හර තේරෙනවා මේ සියල්ල හරියනකොට අනිවාර්යයෙන් මේ හිතට නිින්ද එනවා. ඒ වෙලාවට මේ මෙනෙහි කිරීම දන්නේ නැති වුණොත් එහෙම මහවරා ඇවිල්ලා ගේ කඩාන ගියා වගේ ඔක්කොම බලාපොරොත්තු ඇවිල්ලා භාවනා කරාට ඉන්නේ. බුද්ධි වෙන්නේ කියලා හිතන්නේ වෙන්නේ භාවනා කරලා බුද්ධි වෙන එක. බුදු වෙන්න ආවට මොකද බුදියන්නයි සිද්ධ වෙන්නේ. භාවනා මධ්‍යස්ථාන වලට යන්න බුදිය නැටි දකින්න හිතගෙන. ඇත ඉඳගෙන නිදිමත රෝගේ නැත්තම් එහෙම ඉන්සොම්නියා තියෙනවා භාවනා මධ්‍යස්ථානට ටක් ගාලා නිඳයක්. එහෙම නැත්නම් සිංහල චිත්‍රපටියක් බලන්න යන ටක් ගාලා නිඳයක්. මෙනෙහි කරන්න මෙනෙහි කරපු ගාන සීතල වෙච්ච එක රත් කරලා ගත්තා වගේ කොක් ගාලා ගත්තා වගේ මන්ත්‍රණය කරලා ගත්තා වගේ ගන්න පුළුවන්. හැබැයි මේක ඔය ඉස්ලාම වදායි 100ක් හරියන්නේ නැහැ. නමුත් ටික ටික ටික ටික යොදන්න යොදන්න තමයි තියෙන මේ පැත්තේ ලෙඩේ තියෙන මේ පැත්තේ බේත තියෙනවා. ලෙඩේ තිබිලා බෙහෙත යොදලා හරියන්න යන්න බුදුහාමරගේ ගුණ දිද්දට බබලනවා. ලෙඩේ තිබිලා බෙහෙත දැනිලා යොදන්න යොදන්න යොදන්න ධර්මයේ සජීවී බව වැටෙනවා. බෙහෙත් ලෙඩෙත් තිබිලා බෙහෙත් වෙලා යොදන්න යන මේ අවුරුදු 2600 මේක අපි ළඟට එනකොට කී ලක්ෂයක් අපේ ආචාර්ය ප්‍රචාරයේ પરම්පරාව මේක පුහුණු කරලා ඇද්ද? පුස්කොළපතේ විතර නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ වගේ සියුම් වැඩක් කරන කොච්චර සීලය අවශ්‍යද? ආන්නේ විදිහට මේ එකිනෙකට එකිනෙකට තමා විසීම මේ උපයා ගන්නවා ආයුධ වලින්. ඒ වැඩ කටයුතු කරනකොට නියම සාසනයට වැඩක් කරනවා වගේ Taman වැඩ ගන්නවා වගේ පුදුම සතුටක් එන හැබැයි එක දවසෙන් නිදිමත නැති කියන නිසා ටික ටික කොක් ගාලා ගන්න පුළුවන් ටික ටික මන්ත්‍රණය කරලා ගන්න පුළුවන් එතකොට අර ත්‍යාගරියානෝගත් එක්කන්තිවට නැගිටලා එනවා ඒක උද්දච්ච කුච්චේ කියලා කියන මේ අතීතේ පශ්චාත්තාප වෙනවා අනාගත විසඳුම් කරනවා කියන එක බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන්නේ දාස භාවයක් විදියට මේ මනුස්සයා කොච්චර කෙරුවක්වත් ඒ වාල්කමෙන් ගලවන්න බෑ. නිතරම නිකටල්ලේ තියන වෙච්ච දේවල් ගැන කල්පනා කර කර ඉන්නවා. එතෙන් කරන්න තියෙන දේවල් ගැන හිතන එක ලොකු මේ අනුකම්පාවක්, මෛත්‍රියක්, දැනුමක් කියලා හිතාන ඒ කටයුතු කරන ඒ දාශභාවයෙන් මුදන්න බෑ. ඒකේ අර බැහැය නිසා වෙන එකක් ඒ නිසා සර්වචනanse සඳහන් කරලා තියෙනවා. ඒ අරමුණේ නැවත නැවත පාවිච්චි කිරීම නිසා <clears throat> ප්‍රීතිය බුද්ධි විඳපු කෙනාට ඇති වෙන සුඛයක් කියලා එකක් තියෙනවා. අරමුණු රසය කියලා. ඒක සර්වඥාන්සේ සුවිශේෂී වශයෙන් දේශනා කරලා තියෙන ආනාපානය ගැන කතා කරනකොට ඇත්තටම සූත්‍ර පිටකේ නෑ ගොඩක් වෙලාට ඒවා තියෙන විනය පිටකේ සුචි පාරාජික විස්තරය වගේ තියෙන්නේ ආනාපාන සති සමාධි භික්කවේ භාවිතෝ සන්තෝචේව පනීතෝච අසේචන කෝච සුකෝච විහාරෝච කියන. මහණෙනි මේ ආනාපාන සතිය හොඳට භාවිත කරොත් ඒක තාමත්ම සාන්තයි. ඉතාමත්ම ප්‍රණීතයි. අසේචන කෝච පිටි මොනක්වත් දාන්න උඩ උප්පත්ති ඉඳලම හම්බෙලා තියෙනවා. සුකෝච විහාරෝච උඹට තේරේ ජීවත් වෙන්නේ ඔන්න ඔය චිත්තක්ෂණ විතරයි. අනික් වෙලාම කරන්නේ කඹුරනේ. අනික් වෙලාවේ 16. අනිත් වෙලාවට ඒ ගැත්ත ගත්ත ක්‍රමයට විඳ විඳව ඉන්න එකයි කියන්නේ. දැන් විතර ජීවත් වෙන්නේ කියලා ඔය අචාන් බ්‍රහ්ම එතරම් කියන්නේ beautiful breathing කියලා. මේ සිංහලට කියන්නේ ආස්වාසය ආස්වාදයක් වෙන්න පටන් ගන්නවා. මේ ආස්වාසය ඇතුළත සියලු ශක්තියින් කියන්නේ. මේ ආස්වාද ආසන තුළ සියලු සුඛ කිරීම ශක්තිය සියලු නිරාමස සුඛ තියනවා කියලා ඒ සුඛේ විඳින කෙනාට කවදාකවත් අනේ මං අතීතයේ කරපු වැරදි ගැන පශ්චාත්තාප වෙන අනාගතේ මම මේට වඩා අනුසප්පක් කරන්න පුළුවන් කියලා හීනයක් අත්ද මේට වැඩිය හොඳ එකක් නෑ ඒසයි ධානාංගය අර උද්දච්ච කුක්කුච්ච අයින් කරන්න. එහෙම නැතුව දැන් උද්දච්ච කුක්කුච්ච අයින් කරන්න බටහිර මානසික විද්‍යාව හැටියටයි එක එක নানা ප්‍රකාරකම තියෙනවා. කවදාකවත් ඒකේ ස්ථිර සාරකමක් නැහැ. හොත හොත මඩේ දෙමිලක් තියෙනවා. ඒ වාගේ මතක තියාගන්න මේ උත්තච කුච්චේ නැති කරලා සුඛය පහල කරනවා කියන්නේ හොඳම හොඳ කායික සෞඛ්‍යයක් ඇති හොඳම හොඳ මානසික සෞඛ්‍යයක් ඇති කියනකොට පමණක් පුරුම දෙයක්. කායික ලෙඩ රෝග තියෙන ඒ කියන්නේ අභව්‍ය ලෙඩ රෝග මානසික සමබරභාවය නැති කෙනාට තියෙනවා ලෙඩක් සැප විඳීම කාලකන්නිකමක්. ඇන් හෙඩොනික් මොනම සැපක්වත් විඳින්න බෑ සැප එනකොට කිලි පොළනවා. එහෙම කෙනාට මේ පැත්තට යන්න බෑ. ඒ නිසා ඒකට ලොකු පිටක් තියෙනත් ලොකු දැරීමේ ශක්තියක් තියෙනවා. දැරීමේ ශක්තිය ආවට පස්සේ තියෙනවා අර අච්චර කාල තිබෙච්ච අතීතය ගැන පශ්චාත්තාප වෙන එක. අනාගතය ගැන තියෙන දේවල් වර්තමාන මොහොතේ මේ අරමුණ සුඛේ ආස්වාසයේ කියන සුඛේ ගත්තාම ඒකට උත්තරයක් වෙනවා. ඒ වගේ විචිකිච්ඡාව කියලා කියන්නේ සැකේ. එන භාවනා කරනකොට මං ඉන්නේ සමතේද මං ඉන්නේ විපස්සනාවේද මම ඉස්සරහටද යන්නේ මං පස්සටද යන්නේ ඉතින් හැම තේම සැක කරනවා මේ සැකේට පදනමක් ඕනේ ඒක බුදුහාම කියන කාන්තාරක තනුණා වගේ කියන ඒ සමහර මේ සැකය විනෝදාංශයට කරනවා හැබැයි වෙලා තියෙන මම කියන්නේ බ්‍රේන් එකේම තියෙන ලිරක් සම්මර උප්පත්තියෙම සැකේම ජීවත් වෙන්නේ ඒක නිසාද කසාද වලට වැඩි දික් කසාද. ඔය ඔය කියනවා කාමීත්‍යචාර නිසා නෙවෙයි සැකේ. කවුරු හරි ගෙනලා සේවන උලක් පොඩ්ඩක් ගිනකොන්දව දාගෙන වැඩි හරිනේ පොඩ්ඩක් බලපන් මෙහෙම මෙහෙමයි මෙහෙමයි කිව්වට පස්සේ හරි. ඒ බුරුම් පන්සිහස කියනවා උතුරු කුරු පැත්තේ බුරුම රටේ හුණියංකාර වෙන්න පැත්තා. දකුණු වෙන පැත්තේ මිනිස්සු සාමාන්‍ය බුරුමකාරයෝ. ඉතින් කැමති නැතුව බුරුමකාරයෝ ඒ ශාන් පැත්තේම ගෑනු ගන්නවට අපි පැත්තේ තියෙන උඩරට පැත්තේ මාතර පැත්තේ ඉන්නේ ඌණියකාර කියලා තමයි. ඌණියක බලන්න ඕන මාතර ගුරුෙක්ම ගෙන්නන්න ඕන. ඉතින් කොහොම හරි මේ දෙන්නෙක් පැතලා තියෙනවා දෙන්නම උගත් දෙන්නේ. අහල පාලේ මිනිසුන්ට බලන්න බැරිකමට දවාගෙන ඉන්න බැරිකම බෙන්දන බොහෝම සෝතු ගත කරනවා. අර ඥානීට කිව්වලු ඥානි බුරුම ජාතික පුරුෂයා ශාන්ජාතිකව මිනිස්යාගේ අන්තිම කොඳු වැටේ එළියට ඇවිල්ලා තියෙන්නේ පුංචි වලිගයක් තියෙනවා නින්ද කියලා පොඩ්ඩක් අත ගාලා බලපන් කියන. කම්මෝ හෝනියං කාරෙක් මහා කාරෙක් කියලා අර අම්මඩිය කියලා. පුරුෂයාට කිව්වලු උඹ නිදා ගියාට පස්සේ උඹ මරන්න ගෑනි ප්ලෑන් එකක් තියෙනවා. නිින්දටි පරිසම්යන් කියන. බොහොම සුහද විහිළුවක්. ඉතින් අරමංසන් ඉන්නක් ඉන්න වෙලාවේ මේ අම්මන්ඩි ගිහලා පොඩ්ඩක් බලනකොට අර පීයට කොට්ටේ කඩුව තියාගෙන ඉඳලා තියෙන දීපු ගාම එතරම් යම්මන්ඩි මැරලා වැටලා තියෙනවා. දැන් අහලා බලන මිනිසුන්ට හරි සන්තෝෂයි දැන් ඉවරයි. ඊට පස්සේ මේ මිනිස්සයා අර මිනිහ වලලා ටික දවසක් ගියාට පස්සේ තේරලා තියෙනවා මේක සැකේ නිසා ඇතිවෙච්ච දෙයක්. මගේ හිත උඟක් අත්ගත වෙච්ච එමත් දොස්තර කෙනෙක්. පස්සේ ගිහිල්ලා මිනිහ වල ගාව වහබිල මැරලා තියෙනවා. කියන්නේ මිනිහ වලලා එතන වහබිල මැරලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ කාන්තාරයක අපි ජීවත් වෙන්නේ. සන්තෝෂෙන් ජීවත් වෙනවා දකින්නවත් කැමති නැහැ කවුරක්වත්. පුදුමාකාර ලෝකයක් මේක තියෙන්නේ. ඉතින් අපි එවැනි විචිකිච්ඡා සහිත ලෝකයක මේ ලෝකේ තියෙන්නේ විචිකිච්ඡාව ඥානයක් කියලා හිතාගෙන. ඔබේ පක්ක සංකීර්ණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා වංචනික ධර්මයක් තියෙනවා. අපි මේ විචිකිච්ඡාව ඥානයක් කරගන්න. ඒ නිසා අපිට විචිකිච්ඡාව පේන්නේ අපිට හිතසෝපිනිසාව කොට පෙරක දෝරෙක් වගේ. කල්යාණ මිත්‍රය වෙනමුත් කරන්නේ සීතු දෙක ආවාසිනේ කළා දානවා. නිසා මේ විචිකිච්ඡාව නැති කරන්න නම් ਵਿਚාරය කියන අරමුණට හිත ගියාට මදි ඒ අරමුණේ විඳින රසය මේක සීතලද උණුසුමද බරද හැලුද කියලා අරමුණ රසයේ විඳීම දන්නවනම් අරමුණ යන යන වෙලාවේ හරි කියලා ඉන්නේ නැතුව ආස්වාසය කියලා දන්නවනම් අහන්න ඕනේ ආස්වාස ප්‍රස්වාසයෙන් වෙන් වෙන්නේ කොහොමද මොකද ආස්වාසයේ නෛර්යානික ලක්ෂණය අනයිසර්ගික ලක්ෂණය පෞද්ගලික ලක්ෂණය කියලා ඒ ගත්ත අරමුණ රස විඳිනවනම් වම තියෙනකොට වම තියෙන බව දන්නේ කොහොමද? මොනවද දැනුනේ කියලා ඒ විචාර විචාර බුද්ධිය තියෙනවා නම් සැකෙන්නේ නැහැ. යෝගෝදෙනෙක් කියනවා ඒ සැකේ නැති කිරීම ගුරුවරයාටයි දෙයක්. එහෙම නැත්නම් ඒක ආශිර්වාදකේ වෙන දෙයක්. එහෙම නැත්නම් දේව පූජා තියන්න ඕනේ, බෝධි පූජා තියන්න ඕනේ කියලා নানা ප්‍රකමයට කටයුතු කරන ඒවා తాවකාලික විශ්තුන් ලැබෙනවා ඇති. මොකද අරමුණු රසය, ඒකට කියනවා ධර්ම ඕජාව කියලා. අරමුණක් හම්බුනාට පස්සේ අරමුණ හොඳට රස විඳිනවා නම් ඒ වෙලාවේ කවදාකවත් සැකයක් එන්නේ මේක හිතලුවක්ද මේක පටලවිල්ලක්ද අස්පනා තියෙන එක. සාමාන්‍ය විදිහට එනේන වෙලාවේදී ਵਿਚාරය ගන්න අමාරුයි විතක්කේ නැතුව ඉස්සලා අරමුණට හිත මෙහෙවන්න ඕන. ඒ වෙලාව අරමුණ හිත යාලු කරගත්තට පස්සේ හාද කරගත්තට පස්සේ අරමුණ රස විඳිනවා නම් ඒක නට තියෙනවා මෙච්චර මේ අස්පනා අපිට තියෙන හුස්ම දිහා බලලා නැහැ නේ මෙතෙක් කල්. බැලුවනම් මේක ඇතුලේ කොච්චර විස්තර තියෙනවද? ඒක විස්තරයක්වත් අස්පනා අපිට සිදු වෙනකොට ඉවත් කරන්න බෑ ඒක. අද්දුරු ප්‍රත්‍යක්ෂයක් තියෙන. ඒ වගේම මේක කොච්චර නිල හැඩතල තියෙනවද? කොච්චර ආකාර තියෙනවද? මේක දිහා බැලුවොත් මේ හුස්ම ඇතුලේ මුළු ලෝකෙමත් තියෙනවා නිවනක් තියෙනවා. මේ හුස්මේ මුළු ලෝකෙමත් තියෙනවා මුළු නිවනක් තියෙනවා. ඉතින් ඒක දිහා බලනකොට තේරෙනවා අපි මෙතෙක් කල මොකද්ද කෙරුවේ? Tamange හුස්ම බලනවා විනෝඩ බාහිරේ හෙව්වා. විද්‍යාවයි මේ බුදුහාමුදුරුවෝ පෙන්වන මේකයි එකමයි කිසිම වෙනසක් නැහැ පුදුම තර්කයක් තියෙන විද්‍යාව බාහිරවර්තී බුදුදහමසේ අභ්‍යන්තරවර්තී ඒ අභ්‍යන්තරවර්තී වෙන්නේ ඉස්සර තමයි අර සීලය අරගන්නේ අරගත්තට පස්සේ ගෙනල්ලා ඔපරේෂන් තියටර් එකට ගෙනල්ලා ඉන්ජෙක්ෂන් එක දුන්නාම ඒ කාමචන්ද ව්‍යාපාර තීන මිද්දුච්ච මුක්කුච්ච කියන ආවේ නිවන ධර්ම වෙනුවට අපි විතක්ක ਵਿਚාර පිසුක එක කතාවට පස්සේ මනුස්ස ඉස්ලාම් වතාවට නිරාමිෂ සුඛය කියන එක නික්ඛම්මසිත සුඛය කියන එක දැන් මිනිස්සුයෙකුට විතරක් තිරසනෙකුට බැරි යක්ෂයෙකුට බැරි වෙන කිසිම සත්‍යයකට විඳින්න බැරි මේ සුඛය විඳිනවා ඉතින් මේ මිනිස්සු වාසී ඉපදිච්ච කීයෙන් කී දෙනාද මේක අස්තනාතික විඳලා මේක මම විඳිනවා කියලා දාන්න ඒක නිසා සංස්කෘත ශ්ලෝකකාරයා කියනවා ආහාර නිද්‍රා භය මේ තුනංච නරාණ මේතම් පශු සමාන ධර්මේන තේෂා මධිකෝ විශේෂා ධර්මේන හීන පශු සමාන පශු කෙනෙක් අදහස් කරන්නේ මේ නිරිසත්තු මේ ආහාර සෙවීම නිද්‍රාව නින්දර කැමැත්ත භය පයින්සාද කේවල් හදන්නේ ආයුධ හදන්නේ ඔක්කොම කරන්නේ. මෛතුන සේවනයේ කියන හතර හරකටයි නැත්නම් තීරසනටයි මනුෂයාට සමානයි. ආහාර නිද්‍රා බය මේතුනංච නරාණ මේතම් පශු සමානං. ධර්මේන තේෂාම අධිකෝ විශේෂා. මනුෂයාට ධර්මයේ කියන එකක් තියෙනවා. ඒකේ මනුෂයාට විතරයි ගෝචර වෙන්නේ. සම්‍යක් දෘෂ්ටික මනුෂයාට විතරයි. ඒව ධර්මයක් තියේදී ධර්මේන හීනස් ඒ මනසේ ධර්මයේ ප්‍රණීත විඳින්නේ නැහැ. ධර්මයේ ගණන් ගන්න නැත්තම් ධර්මයෙන් හීන පශු සමාන ඒ මිනිස්සයා වුණාට ඌ තිරසනෙක් වගේ තමයි. මෙවැනි ඇතුළෙන්ම ආධ්‍යාත්මයක් හරහාම ශික්ෂණයක් හරහාම අනුකූපකමයක් හරහාම ගත හැකි ඇතුළත සත්‍ය සාන්තිය දන්නවනම් මිනිස්සු ඔච්චර එකිනෙකාට ඊර්ෂ්‍යා කරන්න කන්නේ ඔච්චරම තමන්ගේට ශරීරයට වද දීලා මේ වෘත්තියේ වශයෙන් ලබන මේ දැඩි ආතතිය විඳින්න කන්නේ. මොකද ඒකේ නෙවෙයි සැපත තියෙන්නේ මෙතන. නමුත් ඒක බුද්ධි විදිනකන් හිතන්නේ මේක গুপ্ত දෙයක්. මේක නිකන් ගුඩ දෙයක්. මේක මේ බුදුහාමුදුරන්ට විතරක් තියෙන එකක්. අපිට කරන්න බැරි එකක් කියලා අපි පශ්චාත්තාප වෙනවා. ඒ නිසා මේ කට්ටිය පැනපු දවසේ ඒ පංච නීවරණ ධර්ම වෙනුවට චිත්තක්ෂණයකට හෝ මේ කියන ධ්‍යානාංග ටික ලැබුණාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ ආත්ම භාවය ලබන්න අපි කොච්චර පින් කරන්නේ. කොටි පිනක් නෙමෙයි මේ අංගපසක සම්පූර්ණ චේත මනුස්සකමක් හම්බුනාට පස්සේ පන්සිල් පද නැත්තම් ආයේ තිරසංගඩ අපැතින් වෙනවා ආයේ සතෙක් මැරෙන්න ඉඩ තියෙනවා ආයේ හොරකමක් වෙන්න ඉඩ තියෙනවා ආයේ කාමීත්‍යචාරයක් වෙන්න තියෙනවා ආයේ වචනෙන් අකුසල් වෙන්න ඉඩ තියෙනවා ආයේ මත්තරට වෙන්න ඉඩ තියෙනවා ඊට පස්සේ ආයේ කිසිසේත්ම තන තරම් නොවන මට්ටමකට වැටෙනවා අනේකේ පන්නරේ දැබීමක් නැත්නම් ගැල්වනයිස් වීමක් තමයි යම් දවසක භාවනාදී හම්බෙන මේ ධ්‍යානාංග ටික එකතු වෙලා සද්ධා විදියේ සති සමාධි ප්‍රත්‍යා කියන ධර්ම ටික ඒක රස භාවයටපත් වුණොත් අනේ එදාට බුදුන් වඳින්නේ තමයි අත්දැකීම හරහා සිල් ලකින කෙනෙක් විදිහට නෙවෙයි මෙවැනි ධර්මයක් දේශනා කළ අවුරුදු 2600ක් ගිහිල්ලත් කායිමත් ගුරු උපදේශ රහිතව මං වගේ අමනියෙකුට මං වගේ කාසකාමයට ගිය එක මේ විදිහට සුද්ධ කරලා ඊට ගත්තට පස්සේ දැන්තලා මදි බුදුහාමුදුරන් ඒ නිසා බුදුසසුන කියන යම්තනකම ධර්මයේ දැක්කම අනේ එදාට මම දකි එතකන් ඔබ වඳින්නේ මොකද්දෝ බාලාංශ පන්ති වැඩක් ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ හරහා මේකට ගිය දවසේ තේරෙන පටන් අර ගන්නවා මේ අනුපූර්ව ක්‍රමේ දන්නවනම් මේක මේකේ ප්‍රතිස්ථාපනය කරපන් මේක මේකේ ප්‍රතිස්ථාපනය කරපන් නැත්නම් බුදුහාමරගේ වචන කියනවා ඉදන් නිසා ඉදන් පජහත මේ නිසා මේක අතහැරපන් මේක නිසා මේක අතහැරපන් කියලා අනේ එදාට තේරෙන පටන් ගන්නවා විමුක්ත වීමක් දැනෙන කවුරුවක් ඉන් ඒ සුද්ධ වෙච්ච මනසට විතරයි ලෝකයේ ඇති හැටි තේරෙන්නේ තමා හිතෝ මිච්චවේ යථා භූතං ඥානාසි පස්සති ඒතකන් අපි ඉතින් දන්නවා තේරෙනවා මමත් කෙරුමේ කියලා ගෑ ගහනවා. ඒකේ කිසිම දැනුමක් අංග සම්පූර්ණ නැහැ. මේ නීවරණයෙන් අයින් වෙච්ච හිත තමයි ඇත්ත දකින්න සුදුසුකමක් ලබන්නේ. ඒකට වෙනමම ශික්ෂාවක් තියෙනවා. ඒකත් අනුකූලයි. ඒකත් අනුකූප ක්‍රියා අනුකූප ශික්ෂාවක් අපේක හෙටට කියලා ඒ සමානයි අවසාන තේලා අද මේ සීල ශික්ෂාවක අංග සම්පූර්ණ වීමත් එක්ක යම් ප්‍රමාණයක ඔසවාත වීමක් වෙනවද අනේ ඒක පිළිබඳව තියෙන සුතමේ ඥානයට අනුකම් දුන්නේ අද්දකපු ඇත්තෝ ඒක බුද්ධ විඳපු ඇත්තන තේරෙයි ඒක හර තමන් කරගෙන කරන ආපු වැරදි වැරදි කරගෙන ආපු තමන් ගැන විශ්වාසයෙන් කරගෙන ආපු එක නිසයි මම මේක ලැබුවේ මේ ටික බුදුහාමුදුර අපිට දෙනව නෙවෙයි බුදුහාමුදුර පාර කියන එක විතරයි කරන්නේ අපි යම් ප්‍රමාණයකට ඒකට අප්‍රත්‍යහතව යෙදුණා නම් ඒක එක පැත්තකින් බුද්ධ ගෞරවයකුත් වෙනවා නමුත් බුද්ධ ගෞරවයෙන් සීමා වෙන්නේ තමන්ට අතවාසියක් හම්බ වෙනවා ඒක ධර්මයේ රසය තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ සංඝයාංශලා වශයෙන් භාවනා කරන වශයෙන් මේ ආත්මාර්ථකාමී කියලා මිනිසු කොන් කරලා සලකන මිනිස්සයා මනුස්සකමේ මූලික අයිතිවාසිකම් පිළිබඳව කරන සටන තේරෙනකොට ඒ බුද්ධ ධම්ම සංඝ කෙරෙහි ලොකු සත්‍තාවක් ඇති වෙන. ඒ වගේ දන්නවා මේ ඔක්කොම හරියන්නේ සිල්ලතාවට විතරයි. මේ ශාවික අප්පසාදේ බුදුහාම කෙරේ ධර්ම කෙරේ සංඝයා කෙරේ සීලය කෙරේ තවත් එසවීමක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ භාවනා කරන පිළිසකට අද ධර්ම දේශනාතේ තම තමන්ගේ වැඩ අනුව ඒ සායිතාසිතෝසවාත බීමට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා